එහෙනම් ගෞරවනීය මහා සෝගාත්‍ර සංඝරත්නයේ අවසරයි අපේ නිවාසික උපාධික මහත්වරු සම්බන්ධ කරන අපි මේ සෙනසුරාදා දවසේ පවත්වන ධර්මදේ සාකච්ඡාවට අපි අවාරි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේක සඳහා පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. හතමාර ඉතල ඔල්ලෝසු පැය 9 වෙනකන්. ඉතින් මේ මුල් විනාඩි ස්වල්පේ අපි බලාපොරොත්තු වෙන්නේ විවස්ථාව කියවන්නයි. ඊට පස්සේ අවස්ථානුකූලව ඊගාව අවස්ථාවේදී අපි දැන් කරන්නේ උදාන පාළියේ උදාන ගාතාවක් ප්‍රස්තුත කරගෙන ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගන්නවා. ඉතින් ඊට පස්සේ සභාවේ ඉන්න අයගේ අනුමැතිය පරිදි අභිමතයේ පරිදි කැමැති ධර්ම මාතෘකාවක් ධර්ම සාකච්ඡාට සුදුසු මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ධර්ම සාකච්ඡාවක් පවත්වන එකයි. මේ විදිහකට මෙල්බන් කට්ටිය සම්බන්ධ වෙනවා. ඉතින් ඒ හඳුනා දීමෙන් පස්සේ මම කැමති දවසේ මූලික ආරම්භක අංකයේ වෙන දිනචරියාව විවස්ථාව කියවන්න. අද අපිට වාරේ පැමිණලා තියෙන යෝගාවචර දිනචරියාව සඳහායි. ඒ දිනචරියාව මම කියවන්න බලාපොරොත්තු වෙනවා කාගේත් අවධානය පිණිස. ශිළු දිනාගෙම කාර්නික අවධානය මේ විදිහට මේ දෙසට යොමු වේවා කියලා කරනවා මතක් කරගන්න.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම ශිරස විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරු කෙස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවට එන ඇදුරු වට එන ගිලන් වැඩි හිටි වටන යන ආදී සුදුස්සන්නේ යෙදී ඍජිනං හීල්දන් කේ සඳහා බොජුන්නාට ගොස් නොපමාවේ ඒවත් සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් හැනියත කිසේ යෙදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව පාත්‍රය තවිකේලා තන්පත් කර දෙමි. සෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පයින්නාන්ත. අපි මේ සම්බන්ධ වෙන්න. හොඳයි අපි විවස්ථාව කියවන්න පටන් ගත්තා විතරයි එහෙනම් එතනින්ම සම්බන්ධ වෙන්න ඈ. පිණ්ඩපාතයේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසි උරුදහා කමඨහන් ගත් සිතින් නියමිතයන්ට බිනිතු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහනින් යුතුව පිළිපිලිස හැසිර පිටු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොවරා යුතුය බොජුන්නල වත්සපේ ආදී වන්දනාදීන් විද්‍යා වන්දනාදී වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැහුම් පිරිවැසුම් නැතහොත් ඉතුරු කාලයේ භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පාට පමණ වත් පිළිවෙතියදී සන්ධ්‍යා වන්දනාදී නිමව වැඩිමාළු ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනම් ගිලම්පසකේස සාදා පිරිසුදු පැණි පිරිසුදු සිතින් තමා වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමි සනිටුහාන් කොටගෙන රැ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමා දිනපතා තමාගේ දිනපතා සියලු වැඩ සටහන් කර ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. අන්‍යයන් සමග දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සීහේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති වෙන හේයින් හේයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයින් නියම සමනාකල්පය රහසත් ලිපිටත් ඔබෙන් තොරණවනසේ හැසිරිය යුතුය කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමා සට තම තමාට කරගත හැකි සීලවල තමා විශ්ින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දේදී සාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය සමනාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වජ්‍රපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහින් අත්‍යවශ්‍යක කිසික් නැතොත් අනුන්වසන කුටියකට නොවැටිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරියරවනසේ භාවනාවක් පවනෝ කිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හොආදායේ මේ දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැන්පත් කොට ලබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ කිසියම් උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නඟා ඒ බඳු උදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිසිතුව නිතරක් ගනිමින් දසධම්ම සුත ආකාංකේ සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවිග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් අතුලත පිසිතුකම දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය සංඝයාගේ කොදුමාත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන කාර්යවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුදු තබා ගත යුතුය කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුටත් කිරීමට සිතර ගත යුතුය. ආගන්තුක පැමිණෙන පැවිදි පිටිනතුන්ට වද්දක්කීම ඔබ ගුණාගුණ ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාතාරහ නොවන්නන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වෙන බව නිතර සිතර ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලව කරන හැටි උගෙනේ. ඒ යෙදීම ඔබේ ශීල පරිපූර්ණ උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාචර தත්වෙට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකාන්ද නැවතා දැමිය යුතුය. සහල් පැවැත්ම ජීවිතේ පවත්වා ගැනීමේ පාසම ක්‍රමෙහි පොතපත පව අධික කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම් විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාසම ගතිකාවතහා මේ ස්ථානයේ කතිකාවතට එකඟව වැඩගෙන යාම මේ වසන ඔබේ ආන්‍යයන්ගේ පුහුණුව පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. මේ කියවන් දේශනේ ලොකු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දිනචරියාවේ අංක 25 අපි අනිත් දවසේ යෝගාශ්‍රමේ කතිකාවතේ පළවෙනි කොටස සීපත් කරගන්නවා කියන මතක් කිරීමෙන් පළවෙනි අංකේ විවස්ථා කිරීම මෙතන නතර වෙනවා. අපි ආරාධනා කරමු උදාන පාළිය ගාතාවක් අපිට ඉදිරිපත් කරන්නයි කියලා. යෝගාමනෝ බාහිත පාප ධම්මෝ නිහුංකෝ නික්කසාවෝ යතත්තු වේදන් වේදන්ත ගුසිත බ්‍රහ්මචාරියෝ ධම්මේන සෝ ධම්ම වාදං වදෙය්‍ය යසු සදා නත්ති කුහිංචි ලෝකේති නියබ්‍රෝධ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී එක් සමයකි භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමුව පස්වන සතෙහි උරුවල් ධනව්වෙහි නිල්දලා නිල්දලාණී තෙර අජපල් නුගරුක මුල වැඩ වසනසේක ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත් ඵල සමවත්සුව විදුනාසේක් සතියක් එක් පළඟින් හුන්සේක් වෙති වික්විති භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටිසේක එකල්හි කුහුංක ජාතික වූ එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වන්නට නිසි සිත රැඳවිය යුතු සිහි කටයුතු කතාවට නිමවා එක්පසක සිටියේය. එක්පසක සිටියේම ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට බවත් ගෞතමයිනි කොතකින් බමුණෙක් වේද බමුණු බව කරන බමුණු බව කරන දහම්හු කවුරු කවුරු නම් වෙද්දයි මේ වචන කීය එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දන එවෙලෙහි මේ උදන් ඇනූසේක යම් බමුණෙක් බහැරලු පාප ධර්ම ඇතියේද ක්‍රෝධ මාන විසින් හුහුංකාර නැත්තේද කෙලෙස් කසට නැත්තේද සංයත වූ සිතත්තේද සිව් මඟ නුවණින් නිවනට පැමිණියේ වේද වැසනිම වූ මඟ බඹසර ඇත්තේ වේද යම යමකුගේ සතන්හි ලොව කිසි අරමුණෙක් හිදු උත්සදයෝ නැත්ද හෙතෙමේ මම් බමුණුයි බ්‍රහ්මවාදය කියනුයේ දහම් 9 කියන්නේ යනුයි. මේක තමයි උදාන පාළි පොත. උදාන පාළි අට කතා. මම නෑ දැනගෙන. සිංහල පොතකුත් තියෙනවා. එච්චරයි. ඔය ගත්ත පොත ගන්න ඔයගේ විඤ්ඤාණ. විඤ්ඤාණ. උදාන පාළියට කතාව. නෝ මේ අපි අද යන්න හදන්නේ මම හිතන උදාන පාළියේ තුන්වෙනි ගාතාවට ඒකෙදී ਸਰවචන්නාංශේ උදානහත්. ਸਰවචන්නාංශයේ මුල්ම කාලේ සම්බෝධියට ප්‍රාප්ත වෙච්ච මුල්ම කාලේ වෙච්ච සිද්ධි වගේක්. එතකොට ඒ ඉන්නේ ਸਰවචන්නාංශේ සම්බෝධියටපත් වෙලා ඒක පිළිබඳ පුදුම මේ පිරිච්ච ගතියකින් ඉන්නේ. ඉතින් කවුරක්වත් දන්නේ නැහැ ඔය ගහක් වලටලා වාඩි වෙලා ඉන්නවා. ඒක එක කෙනෙක් එක කෙනා ආවට පස්සේ සරුවචනanse ඒ ඒ අත්තොත් එක යන්න තේරෙන භාෂාවෙන් කියලා දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒකෙදී මේ හුඟුංකාර බ්‍රාහ්මණ කියලා කියන්නේ මේ මිනිසයා මේ නිකන් ඔය නිකන් එයාගේ තේ හ්ම් හ්ම් ඔය කෙන්දිගා කෙන්දිගා ඉන්න මිනිස්සෙක් ඒක විදිහකට බලනකොට මොනවා කිව්වත් මිනිහා ඒකමයි කියන්නේ කැමති දෙයක් වත් ඔකම දෙයක් කියනවා මිනිසුත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ගැටෙන්න යන්නේ නැති මිනිසුත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා. කතා කරන්නේම තර්ක කතා කරන්නේම යාවකක් විපෙන දේවල්. ඉතින් මම ටිකක් පරණ බමුණෙක් බුදුරජාණන් හම්බව මහනවා ස්වාමීන් වහන්සේ මොකද්ද බමුණෙක් කරන්නේ? බමුණෙක් වෙන්නේ මොනවයින්ද කියලා. ඉතින් ඒක තමයි මේ බහිත පාප කියන වචනේ බුදුරජාණන් හසේ පෙන්වනවා. ඒ බුදුරජාණන්සේගේ ධර්මයේ පිංකම් කරන කතාව බුද්ධ ශාසනේ නැහැ. පවුන කිරීම තමයි බුදුහාමුදුරු ඉස්සරහින් තිබ්බේ. ඉතින් එතකොට අය මොනවාක්වත් නැහැ බමුණෙක් කරනවා කියලා කියන්නේ පාපෙන් තොර වීම විතරයි. ඉතින් ඒක නිසා තමයි මේ පස්සේ කාලේ තමයි මේ වෙන්න බැරි නිසා මේ මිනිසුන්ට පවුන කර ඉන්නවා කියන එක දන්නේ නැති නිසා තමයි පින්කම් කරන විනෝදාංශෝයක් අල්ලගෙන තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයවත් බුදුරජාණන්සේගේ ක්‍රමයකවත් කිසිම දැනක පින්කම් කතාවල් නැහැ. පින්කම් කතාවල් පව් කෙටෙන එකට හිත මොකේ කර යෙදුනොත් නේ මේ මේ පවෙන් ගැලපෙන්නේ. ගැලවෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ මේ ස්වභාවයෙන් හිත අදින්නේ පවට. ස්වභාවයෙන් ඊතලෙ කෙලසීමට කම්පන චංචලවලට ඒ නිසා මොකේ කර යෙදවීම සඳහා අර අම්මගේ තනිය නැත්තම් සූපුව දෙනවනේ බබාට ඉතින් සූපුවරු රැහිතර සූපෙන් බඩ පිරෙන්නේ නැහැ බබා අඬන්නේ ඒකන සඳහායි කරලා දෙන්නේ පහු කාලේ මේක බහිත පාප කතාව පැත්තට ගිහලා පින්කම් කරන කතාවක් එළියට ඒ තමයි ධර්මයේ ආගමක් වඩපත් වෙන හැටි බමුණෙක් වෙන්නේ නම් බුදුදහම කියන්නේ බහිත පාපෝ තමන්ගෙන් අනුන්ට බයක් ඇති වෙන්න පුළුවන් ස්ථාන තමන්ගෙන් අනුන්ට කම්පන චංචලකමක් ඇති වෙන්න පුළුවන් ස්ථාන දැනන පෙර වැලකිලා නිකන්. ඒ සඳහා දන්න දහංගට දාන්න. මුන්නම විචිකනත් කාටවත් කෙනෙහින්ට මේ ඉනි ඉඟි වෙන්න ඇනෙන්න බයක් ඇති වෙන්න අවස්ථාවක් දෙන මොකද හැම එකක්ම ආපහු එන බව දන්නවා. ඒ නිසා බහිත පාප සබ්බ පාපස්සකරණම් කියන එක තමයි ශීල බුදුරණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒක තමයි මෙතන බුදුරජාණන් වහන්සේ මේ අන්‍යාගමික ඒ බමුණා කියලා කියන්නේ බමුණු ශාස්ත්‍රය දැනුම් තේරුම් ඇති කෙනෙක්. හුංගුන් ජාතිකයි. හුංගුන් ජාතිකයි කියලා කියන්නේ කිසි කෙනෙකුට ආය හදන්න පුළුවන් මට්ටමේ මෝරච්ච පිරිච්ච මිනිහෙක්. ඒ දේ අල්ලගෙන. එච්චරම මිනිහ වෙන මොනවා කව හොඳයි හොඳයි කියලා නිකන් ඉන්නේ. ඒ හොඳයි කියලා කියන්නේ ඒ හොඳින්දම නෙවෙයි ඒ කීවර කරන්න කරන කතාව. ගොඩින් මහත්තයන් කනේ හ්ම් එකක් තියෙනවා. පණ්ඩිත සාන්තිර උරණන් කියන කාලේ දෙයක් නැහැ නම කියලා. මොනවා කිව්වත් කියලා දෙයක් නැහැ කියලා. හත්තක් කිව්වත් කියනවා ඒ දෙයක් නැහැ ඉතින් කියලා. වැරදිලා හොඳටම අතපය කරනකොට දෙයක් නැහැ කියන. ඉතින් ඉතින් ඒකෙන් ඔක්කොම අර පෝරුලැල්ලෙන් තුන්වෙනි මට්ටම ඊයහාලා දෙහිය කොටලා පෝරුලැල්ලෙන් මත ගාන්නේ. ගානවා කියලත් ඔකට කියනවා ගාන්න වචනයක් තියෙනවා. කාගේ ළඟත් තියෙන හැම වචනයක්. ඒ වචනේ තමයි හුන් හුන් වෙලා තියෙන්නේ. හුන් හුන් කියලා කියන්නේ මනුස්සයා මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ. මේ මිනිස්සුත් එක්ක කතා කරලා බලන්නේ කොච්චර ගහපාදෙන කියලා කරන්නේ. Taman දන්න දේ ගහපාදෙන්නේ මිනිස්සු දඟලන්නේ. ඉතින් මම හොඳ හොඳ කියලා නිකන්. ඇත්ත වුණත් හොඳයි හොඳයි කියලා නිකන් ඉන්නවා. ඉතින් gedara ගෑනිට ඔయిత වැඩිය දෙයක් නැහැ විසඳන්න පිළිඳ බෑ. ඕන මිනිසුන් ඕන කරලා තියෙන්නේ ඒක ඒකට ප්‍රතිඋත්තර දෙනවා දකින්න. පත් උත්තර දෙනවා කියලා කියන්නේ මේ ඒකට එක එක කියන්න. කියන දෙයට කියන දෙයට කිව්වොත් අහගෙන ඉන්න බව දන්න. හැබැයි දෙන්නම ඉන්නේ ට්‍රැක් එක මැරලා. කවුරු හරි කිව්වොත් ආපහු කරබන හිටියොත් ඒක පාට මාතුකාව ආපහු එනවා. ඉතින් හුඟුන් කාර්ය කියන්නේ ඒකයි. ඊට පස්සේ ඒ ගාතාවදී පෙන්ලා දෙනවා මේ බහිත පාපේ කියලා ලෝකෙන් කොච්චර කම්පන පීඩන තමන් ළඟට ආවත් තමන් ප්‍රතික්‍රියා නොකර ඒක තමයි හුම් හුම් වචන ගන්න. ඒකට තමයි ප්‍රතික්‍රියා නොකරින් තමයි හුම් හුම් වචන තියාගෙන ඉන්නේ. ඒක කරගත්තාට පස්සේ විශාල විවේකයක් එන්න පටන් ගන්නවා. කැමිලාවිලා සම්බන්ධ වුණත් තමයි බලාගෙන ඉන්නේ මෙයාව සන්තෝෂ කරන අදහසින් නෙවෙයි. මේ මනුස්සයාට අඬනවා. සබර සූපුවක් දෙන්න ඕන. සබර සූප දුන්නා අනිත් පැත්තට හැරෙනවා. ඒ වanse හිටියම් ප්‍රශ්නකුත් නැහැ. හරි විවේකයක් කරනවා ඊට පස්සේ තමයි ඔය ඊතුරු ගුණ ධර්ම වඩන්න පුළුවන් වෙන්නේ. ගුණ ධර්ම වලට ඉඩ හම්බ වෙන්නේ. එහෙම නැත්නම් මේ අනුන්ගේ ඇස්වල ජීවත් වෙන්න පටන් අරගත්තොත්, අනුව සන්තෝෂ කරන ජීවත් වෙන්න පටන් ගත්තොත්, නැත්නම් අනුන් කියන දේවල් කරන්න පටන් අරගත්තොත් ඉතින් අවුරුදු 120ක් හිටියක් කරන්න බෑ මේක. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ අපිට කියලා වෙලාව. අර බහිත පාපෙන් තමයි මේ ඇත්තට මේකයි ආරණ්‍ය ගත වෙනවා කියලා කියන්නේ. මේකයි හුක්කමූල ගත වෙනවා කියන්නේ. මේකයි ශුන්‍යාගාර ගත වෙනවා කියන්නේ. ඕන කෙනෙක් මෙතෙන් ආවේ මම බලාගෙන නෙවෙයි. පුළුවන්නේ උදව්වක් කරනවා. නෑ උඹ විදා ගන්නද උඹ කාපන්. ඊළඟන කණියගෙන කවුරුත් කරන්නේ. ඉතින් මම මොකද කරන්නේ? මේ ලස්සනට පාර හදලා තියෙන චේතියෙදී මේ මම්මුලාව් එකකසේ කිම බැදිවල යන්නේ මම්මුලාව් එකසේ යනවා නම් ඉතින් කියන ඉතින් මම්මුලා වුණොත් ඉතින් එයා තමයි මම්මුලා වෙන්නේ. පාර තියෙනවා. හැබැයි මගේ ඇඟේ ඉල්ලෙන්නේ නෙවෙයි. මම කවුරුත් ළඟන අඬ ගන්න යන්න ගිය ගමන නෙවෙයි. අරගෙන යන්න ඕනේ. ඉතින් අන්නේ ඒ විවේකයේ සලසා ගන්නවා කියන එක ඒක සම්පූර්ණ මේ පඬිසකම. එහෙම නැත්නම් බ්‍රාහ්මණකම කියලා කියන්නේ නිලුම්පතේ වතුර වගේ නිලුම්පත උඩ වතුර තිබුණාට තර වෙන්නේ. නිලුම්පත හෙල්ලෙනකොට වතුර හෙල්ලෙනවා. අන්නේ ඒකට හදාගත්තොත් පාර හදාගත්තොත් ඒ ඉතින් නිවනක් අලුතෙන් ලබන්න ඕනේ. ඒකමත් නිවන තමයි. මේ මොකද ඒ තරම අමාරුයි මේ ලෝකය. මේ ලෝකේ කියන්නේ කොක්කක්. ඒවිල්ලා කොයි වෙලාවෙත් කොයි පැත්තෙමුත් එල්ලන එක තමයි කරන්නේ. ඉතින් ඒක ලෝකේ ස්වභාවය දැනගෙන මේ පුද්ගලයාගේ දෝෂයක්වත් ඒ අවස්ථාවේ දෝෂයක් නෙවෙයි ලෝකේ ස්වභාවය. ඒ නිසා තමන්ගේ පැත්තේ කොක්ක නැතුව තියාගෙන ඉන්නකොට ඊටු ගුණ වඩන්න පුළුවන්. ඊටු මොනවාද ગાතා ඊටු ටික කියන්නේ? යෝ බ්‍රාහ්මණෝ බාහිත පාප ධම්මෝ නිහුංකෝ නික්කසාවෝ යතත්තෝ. නික්කසාවෝ කියන්නේ කෙලස් කසක් නැත්තේද? ආ. යතත්තෝ සංයත වූ සිතක් තේද? වේදන්තගු සිව්මග නුවණින් නිවනට පැමිණියේ වේද උසිත බ්‍රහ්මචාරිය උසිත උසිත බ්‍රහ්මචාරිය වැසනිම වූ මග බබසර ඇත්තේද යස්සුසදා නත්ති උස්සදා යමකුගේ සතන්නේ ලොව කිසි අරමුණකිදු උත්සදය නැගෙන රාගාදී වූ නැද්ද උසිත කියලා කියන්නේ ඇත්තටම මේ කුපිත ධර්ම නැහැ කියලා කිපෙන්නේ නැහැ කාටවත් අයිලියාව කුප්පන්න බෑ. ඉන්නේ ඒක තැනක ඒක නිසා කුචරන් කෙලස් තැනක හිටියත් මේ පුද්ගලයාට වදින්නේ නෑ මොකද ඒවෙන් නම්බුකාර කියලා නම්බු ගන්නෙත් නෑ වැරදිලා කියලා වැරද්ද බාර ගන්නෙත් නෑ නිසා ඒකේ හිටියට මේ පද්ධතිය ඔය හිටියට තරන්දි තරන්දි පද්ධතියත් එක්ක අඳුනගන්නේ ඩ්‍රිවන් පුලයි පුලිය එකක් ඩ්‍රයිව් පුලිය එකක් නෙමෙයි තියෙන්නේ ක්‍රියා කරන පුලිය නෙමෙයි ඒ පුලිය අදිනකොට ඒකෙන් ඇදෙන පුලිය මේක මේක වැඩ කරන ගාන අර කැදුවා ඉතින් හයියෙන් ඇදුනොත් ඇදෙනවා හැමීට ඇදුනොත් හැමීට ඇදෙනවා ඒකේ නෑ ඩ්‍රයිවිං පෝස් එක. අනේ ඒ විදිහට වැඩ කරන්න ඉගෙන ගන්නකොට මේ හැලෙන ගතිය සියල්ලම මේ පටිනිස්සග්ග කිසිම දෙයක් මේ බෝ වෙලා වැවෙන ගතිය නෙමෙයි තියෙන්නේ හැලෙන ගතිය ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒකමයි Brahmacharya කියලා කියන්නේ. Brahmacharya කියලා කියන්නේ මේ මෛතුන ධර්ම වල පැටලෙන ධර්ම වල මොනවත් නැහැ. වෙන කෙනෙක් කෙලෙස් සහිත වුණාට මේ පුදුරට ප්‍රශ්නකුත් නැහැ. වෙන කෙනෙක් නිවන් දැක්කේ කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද දන්නවා තමන්ගේ ගුණ ටික විතරයි තමන් ළඟ තියෙන්නේ අනුන් කටේ ඉන්නකොට අර කෙලස් කයිතක ඉන්නකොට කෙලස් කැලෙන ගති වැඩි. නික්ලේශී පිරිසක් එක්ක ඉන්නකොට නික්ලේශී පිරිසත් එක්ක නික්ලේශී ගතිය එනවා වැඩි. නමුත් ඒක එතන හිටියත් ඒක අඳුනන්නේ නැත්තම් ඉතින් වැඩක් නැහැ බුදුහාමුදුරු කියලා තියෙන්නේ ඇහන්දර මිටට යනකම් ගෙවුනත් කවදාකවත් හොද්ද රස තේරෙන්නේ නැහැ කොච්චර මිහිරි හොද්දක හැඳිය ගිවි හිටියත්. ඒ හැඳේ හැටි ඒකයි. ඉතින් ඒක නිසා මේ මිහිරි හොද්දක කැලැත්ති කැලැත්ති ගිලිලා හිටියත් හැන්ද ගෙවුණත් හැන්දට රස තේරෙන්නේ නැහැ. නමුත් දිවට දිවට තිබ්බ ගමන් රස තේරෙනවා. ඒ නිසා පරිසරය සත්පුරුෂයන් සත්පුරුෂයන් ඉන්නේ කියන එක තේරෙන්නේ හැඟීමක් ඇති මිනිහට විතරයි. දිවක් වගේ මනුස්සයෙකුට විතරයි. හැන්දක් වගේ කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අර විදියට විවේක වෙලා පැත්තකට වෙනකොට කිට්ටු වෙන්නෙම සත්පුරුෂය විතරයි. අසත්පුරුෂයන්ට වනාරම්මන වනවාසී ජීවිත රමණය කරන්නේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ නගර වාසී, ග්‍රාම වාසී වගේ පුරංගනාවන් ඉන්න නිසා. මේකේ නෑ. මේකට කැමති වෙන්නේ හරක් හොරු, මිනිමරුවෝ, එහෙම භාවනා කරන්න එන කට්ටිය විතරයි. ඉතින් ඒ පැත්තට එනකොට එන කට්ටියගේ තියෙනවා යම් කිසි විදියක ෆිල්ටර් වෙලා ඉන්නේ. එහෙමත් එක ඉන්නවා කියන එක ලේසි නෑ. අපිට ඒ වගේ විවේක පරිසර දුන්නරම අගය කරන්න තේරෙනවා නෑ කියන්න බෑ අපිට මේ තර්කජාලයට තේරෙනවා තේරෙනාට ඉන්න බෑ ඒ නිසා ඕනම තනක බාහන මධ්‍යස්ථාන ගියහම ප්‍රශ්න තමයි ගිහිව ඉඳගෙන නිවන් දකින්න කොහොමද කියලා අර්ග ඕන කරන්නේ ඉස්සලා ගිහිව ඉඳගෙන ඉතුරු ටික කරගන්නේ කොහොමද කියලා ඉස්සල්ලාම සාතික කරන්නේ ගිහිව ඉන්නවා කියන එක. ඒක ඒක සාතික කරලා අහනවා භාවනා කරන්නේ කොහොමද, සිල් ලකින්නේ කොහොමද, නිවන් දකින්නේ කොහොමද කියලා. කියන මූලික අයිතිවාසිකම මේ ගිහිකම රකින්නයි කතා කරන්නේ. ඉතින් අද ඇත්තටම සාසනේ අද බණ කියන හරියක් කියන්නේ ඒකටම තමයි. ඉස්සල්ලාම කියන නෑ නෑ ගිහිව ඉඳගෙන කරන්න පුළුවන් කියලා. නමුත් මේ ධර්මචර්ය භ්‍රමචර්ය සත්‍ය නම් අම්බරවගෙන යනවා. පටන් ගන්න ඒකේ දෝෂයක් නෑ. ඊට පස්සේ හොඳට තේරෙනවා මේ කොච්චර වෙහෙසක්ද මේ මේ හොතෝදා මඩේ දෙමිලක් කරන්නේ. ඒකට අනිත් පැතර ඇඹරිලා යනවා. ඉතින් අර සමහරුන්ගේ මේ මේ සටන් ක්‍රමයේම තමයි මම මේක මේ ගීකමත් රැකගෙන ඒකට උදාහරණයක් වශයෙන් මට දෙන්න පුළුවන් ඒක හොඳ නෑ මේ කියන්න තියෙන්නේ මේ කාන්තා ඉතින් සඳහා සින සටනක් තියෙනවනේ ලෝකේ ඒගොල්ලෝ කියාගන්න ඒගොල්ලෝ කාන්තේ කාන්තා කියලා කියන්නේ ඒක දිනා ගන්න සටන් කරනවා අපි දෙමුළු කියලා සංවිධානය තිබුණේ කාලේ ඒ කියන්නේ පීඩිත පන්තියේ ඒගොල්ලෝ එකතු වෙලා සටන් කරනවා ඒගොල්ලොම කියාගන්න අපි දෙමුළු අපි පීඩිතයි ඒගොල්ලෝ එකතු වෙලා ඉතින් සටන් කරනවා ඉතින් ලේවලියමයි සටන ඊර්ෂ්‍යාවමයි සටන ක්‍රෝධෙමයි සටන ආයුධත් එක්කමයි සටන ඉතින් අර මිනිස්සෙක් කියන එක මතක නැති වෙනවා. අපි දෙමුණාට අපි මිනිස්සු කාන්තාව වුණාට අපි මිනිස්සු අපි ගිහි වුණාට මිනිස්සු පැවිදි වෙන්නේත් මිනිස්සේ. ওই බුදුහාමුදුර කියන්නේ ඔයන පාදි පන්ත බේද පැත්තක දාලා මිනිස්සකම ජීවත් කරවා. මේ මුළු සාසනයෙම තියෙන මිනිස්සෙින්ද ඉතින් මිනිස්සු මොකට වර්ධ වර්ධ කරන්නේ? ඇයි කියන්නේ ගැනයි පිටින් ගැනයි පැවිදි ගැනයි උපවිදි කියන්නේ. මිනිස්සුකම ගත්තා නම් ප්‍රශ්නයක් එන්නේ. ඉතින් මේ වගේ තැන් වලට එන්නෙම අර නොගැටෙන ජීවිතයක් ඇති කරගන්න මේ මොනම ක්‍රමයකට හරි අපිව ගැටුමක් ඇති කරගත්තොත් ඉන්න අනිවාර්යයෙන් මේක අපිත් එක්ක ගැටෙනවා. නොගැටි ඉන්න ඇති වෙන්න පින් තියෙනවා අපිට. මේ මේ ජීවිතය ඇති වෙන්න තියෙනවා. ඉතින් ඒක සමාදම් වෙන්න තමයි මොකද කරන්නේ. ඒක සමාදම් වෙන්නේ අර නැතිකම තමයි සමාදම් වෙන්නේ. බැරිකම සමාදම් වෙනවා. තමයි තියෙන අඩුපාඩුව උදේ ඉඳලා හැන්ද යනකම් ජප කර කර ඉන්නවා. හැම වෙලාවෙම කියනවා මම ගිහියෙක් මම කාන්තාවක් මම දෙමළෙක් මම මේකයි අරකයි මේකයි හැබැයි සමහර ඕක දක්ෂ විදිහට ක්‍රියාත්මක කරනවා. දක්ෂ විදිහට ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මේ අවිල්ල කියනවා මේ ස්වාමීන් සම කතෝලිකයි. කතෝලික කියලා කිව්වට පස්සේ ඕනම සංඝයා වහන්සේගේ වැඩසටහන ලැබෙනවා. ඒකේ විඳ අවිල්ලම කියනවා පටන් ගන්න. ඇත්තටම අපිටත් වැඩි බුද්ධ ධර්මයේ ඉඳලා තියෙනවා. ඒ වුණා දන්නවා මේ සංඝයාගේ අවධානය ගණ්ඩලේසි ක්‍රමය තමයි කතෝලික කියලා පටන් අරගත්තා. ඊට පස්සේ ඌ කෙලින්ම කරලමයි වහන්නේ. වටපිට බහලා වැඩක් නැහැ. කෙලින්ම අරගන්න. බෞද්ධ වුණාට පස්සේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත නොකිරන පැති, බැරි පැති. ඉතින් මේ ඊළඟන ඇඟේ දාගෙන ඉල්ල තියෙනවා. ඉතින් අනිත් පැත්ත අර මනුෂකම පොදු ධර්මයට හිත ගිය ගමන් හිතෙනවා අනේ කොච්චර කාලෙකින් දුර්ලභ හම්බෙච්ච අවස්ථාවක්ද කියලා. යන්නේ ඒ ඒ පෙරලිය අපේ මේ தත්ත්වේ දිහා, දී ඇති தත්ත්වේ දිහා හැකි සංඥාවෙන් බලන කතිය මේ ලැබිච්ච දේ අපි මේ හිතන මේ පුංචි දෙයට තුච්ච කරගන්න යන්න එපා. අන්න ඒකට පිබිදුනා නම්, ඒකට සමාදන් වුණා නම්, ඒ එළඹ වාසය කරා නම් බ්‍රහ්මේකට තියා, මාරේකට තියා, කෙලෙසේකට තියා මොන්නම දෙයකටවත් බිම දාන්න බෑ. අපි වෙලා තියෙන අපේ අඩුපාඩු ඉස්සලා උස්සලා තියාගෙන අඩුපාඩුවම කිය කියා දඟලනකොට ඒක අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ ගෙදෙට්ට හුණියක් වෙනවා කියලා. නෑ බෑ කියන්න බෑ. මොන දෙයකට නෑ බෑ කියන්න බෑ ගෙදෙට මොනවද හොඳ වචනයක් කියනවා ඒ ගෙත ගෙත හුනියමක් කියලා තීන හරි කරපන් කොය එසකට නැගිටිනවා නැති බැරි දේවල් කියන්න යන්න අරගා එචා ඒකමයි ඔය සබ්බපාවසා කරනම් කියන එකෙන් තේරෙන්නේ ඉතින් හුඟව දෙනෙක් ඒ වෙනුවට සූස්තියක් හොයාගෙන ඉන්නවා පින් කිරිල්ල හැබැයි බුදුරජාණන්සේ කියලා තියෙනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රමයක් තියෙනවා ආශ්‍රව සහිත පුඤ්ඤ භාග වූ උපදිසහිත වූ කොටසක් ඉන්නට වැඩිය හොඳ සැප සම්පත් ලබන මට්ටමක් ඕනේ. ඒක මොකද ගමනට විභාණේ තෙල් තියෙන්න eBay, එන්ජින් එක හොඳට දුවන්න eBay, වතුර තියෙන්න eBay, ඒ ටික ඕනේ ගමනට. නමුත් අපිට දැන් ඒ ටික තියෙනවා කියලා පටන් අරගත්තොත් ඉවරයි. මේ හුඟව දෙනෙක් ඒක තව හද හදා ඉන්නවා. තව මේකටත් වැඩිය ඉල්ලනවා මේකටත් වැඩිය සැප සම්පත් සහිත තැන. දන්නේ නැහැ හැම කෙනාම ඉන්නේ එකම අසුචි වලේ කියලා. දන්නේ නැහැ හැම කෙනාම ඉන්නේ එකම බෝට්ටුවේ කියලා. ඔක්කොම ඉන්නේ සමාකාර අනතුරක ඉන්නේ. ඉතින් හිතනවා අපිට වැඩි මේ සැප නිකන් බෙන්ස් එකේම නිවන් දකින්න පුළුවන් වෙනම පාරවල් තියෙනවා. ඒකට යන්න තමයි මේ පින් කරලා හදන්නේ. ඒ කෙටි මාර්ගවලින් මේ ඊට වැඩි මොකක්වත්ම නැහැ. කොහේ හිටියත් මෙච්චරමයි. අද බෑ කිව්වනම් බෑම තමයි. ඒ නිසා මේ හම්බෙච්ච අවස්ථාවේ කරගෙන යන්න නම් මූලික වෙනසක් ඇති කරගන්න ඕනේ. මේ ඊට පස්සේ මම කවදාකවත් කාගවත් මානසිකත්වයට බලපෑමක් කරන්නේ නැහැ. පව් කරන්නේ නැහැ. බයක් දෙන්නේ නැහැ. මම ඔය කවුරු ඇවිල්ලා මොන විශ්වෙන්දුම අඳන්න ගියත් බෙස් මොන දාන්න ගියත් අඳින්නෙත් නැහැ. මගේ ප්‍රകൃතිය තිබිච්චාවයි. ඒකට බුදු ඒ ප්‍රകൃතිය බුදු වෙලා ඒ ප්‍රകൃතිය හදන්න ගියාම තමයි ඔය රඟපෑමට යන්න පටන් ගන්නේ. ඉතින් ඒකට බුදුජානනාංශ කියනවා එයා තමයි බහුණා කියලා කියන්නේ බ්‍රාහ්මණය කියලා කියන්නේ කෙලස් බහා දබන්නලද. කෙලස් කෙරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. කෙලස් කෙරෙනවා කියන කතා කරන්නේ. හැබැයි මේ ෂටකපට කමට කෙලස් වහන ගතිය නෙමෙයි. දන්නවා කෙලස් කතා කරන කරන කෙලස වෙනවා. කෙලසිට ඕනේ ඒක නිසා ගිහිල්ලා කුණෝතේ සිල්ලතේ ගාඩ කියලා කියන මට මෙන්න මේ කටයුත්ත වැරද්ද සිද්ධ වුණා. මට දෙන්න තියෙන දඬුවම් ඕ මට ඒක පිළියමක් කරන්න මම මේ කියන්නේ පාපොච්චාරණයක් වශයෙන්. ඉතින් අපිට නුසුදුසුන් එක අඩුපාඩුකම් කියපන කතා කරන්න යන්න බෑ. කියන්නේ යන්න යන්න වැඩේ. ඔය වල්පල් කියලා කියන්නේ ඕපදූප කියලා කියන්නේ ඔන්න ඕ කුණු කන්දල්. ඉතින් ඒකෙන් තොර වෙලා ඉන්නවා කියන එක මේ සමාජයේ ඉන්නකොට වෙහෙසයි. හරිම වෙහෙසයි මොකද සමාජයේ තියෙන්නේ අද ලෝකේ කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක තමයි අද ලොකුම දේ. ইনফরমේෂන් කියලා කියන්නේ මේ තොරතුරු තාක්ෂණය අපේ ජීවිතේ නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් අපි තොරතුරු තාක්ෂණේ කොක්කේ ඉන්නේ. ඒගොල්ලෝ දෙන ලනුව කාලා තියෙන අපිට. අපිට ඒ නිසා කවදාක සත්‍ය දකින්නත් බෑ සත්‍ය අහන්න හම්බෙන්නේ නැහැ. මොකද තොරතුරු තාක්ෂණේ කොන්ත්‍රාත් එක අරගෙන ඉවරයි. ඒගොල්ලෝ උදේ පහන්තරමත් තොරතුරු ටිකක් තොරතුරු ටිකක් දීලා තමයි කැම දෙන්නේ අපට. දවල් කෑමටත් ඉස්සෙල්ලා ප්‍රවෘත්ති ටික දෙනවා. ඉතින් නිදා ගන්නත් ඉස්සෙල්ලා ප්‍රවෘත්ති ටික දෙනවා. නිින්දෙත් තියෙන ඔච්චර තමයි තුන් වේල සපෙල්දී. ඉතින් ඒක නැතුව අපිට ඉන්න බැරි තරමට අපි හදාගෙන ඉතින් කියන අපි ලෝකේ ගැන දන්නවයි කියලා දන්නේ මොකද්ද? අඩු ගානේ ඉන්න මොහොතවත් දන්නේ ඉන්න චිත්තක් කියලා දන්නේ මොකද දන්නේ අනුන්ගේ තොරතුරු තමයි. ඉතින් ඒ නිසා ඔය කෙලස් මේ අනුන්ගේ අනුන්ට කරදරයක් දුකක් බයක් නොදෙන තැනට ගිය ගමන් තමන් නිතරම ඉන්නේ තමන්ගේ මානසිකත්වයත් එක්ක මම නිසා පරිසරයේ දූෂණය සිද්ධ වෙනවද? අසල්ලාසයන්ට චිත්ත පීඩාවක් එනවද? එහෙම නැත්නම් මගේ සෙම්පින් වාපිත්‍රෙම කිපෙනවද? ඒ කිපුණන දෙවන්නේක් සම්බන්ධ නැහැ. උඹමයි 100%ක් උඹමයි. ඒක නිසා උඹට ඕක හදන්න පුළුවන් නම් හදන්න හදන්න පුළුවන්. කියපු ගමන් Taman කියන්නේ කවුද කියන එක, ඒ වගේම අනික් පුද්ගලයා ඇයි එහෙම හැසිරෙන්නේ කියන එක මුදුවට තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේට ඔයක තමයි දිනු කරලා ආසවැන්සි දක්වාම ඥාන දිනුනේ. මේ මිනිස්සු මොකද්ද කරන්න කියන එක උන්වහන්සේට තේරෙනවා. මොකද තමන්ගේ මානසිකත්වෙම ඒතන තියෙන. එකම මනුස්සකම තියෙන. ඒක ගන්න නැති එකයි අපිට මේ හැම විද්‍යානුකූල දිනුවකම තොරතුරු තාක්ෂණයකම හැම දේශපාලනඥයම කියන්නේ අපිටව දිනු නැහැ. යන්න පුළුවන් අපි දිනු කරන්න කියලා. උන්නේ අම්මලාට උන්ට දිනු වෙන්න කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. උන්න ඒක කරන්න වෙලා නැහැ සමාජ ජීවිතය කියලා උන් පාරේ. එල අපි ගන්න ප්‍රජෙන්ඩාට. අපිට කියලා දෙනවා මේ ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ මෙහෙමයි කියලා. මේ මේ බයිලවලටමනේ අපේ ජීවිතය ගත වෙන්නේ. සමාජ විද්‍යාඥයත් කරන්නේ ඔච්චරයි. දේශපාලනඥයත් කරන්නේ ඔච්චරයි. ආර්ථික විශේෂඥයත් කරන්නේ අපිට සැලසුම් හදනවා. ඒකල අපි ටැක්ස් වලින් ජීවත් වෙන්නේ. අපේ ආදායම් බද්දෙන් ජීවත් වෙලා අපිට නීති දාගෙන හදනවා. ඉතින් අපිත් කලා ඉන්නවා මේ ජාත්‍යන්තර සැලසුමට නො ජීවත් වුණොත් සැප හම්බ වෙන්නේ. වෙන්නේ මොකද්ද අපි අර ගෙදෙට්ටම හරගාතේ තියෙන එකක් නැහැ. මේ කැලේට ඇවිල්ලා බුදුහාමුදුරු කියපු විදිහට ඉංගාන කණ්ඩ ගියාම තියෙන කෙනක් දීලා තියෙන කෙනකින් ඉල්ලගෙන කිසිම ආර්ථික සැලසුමක් ඕනේ නැහැ. ඉංගාන මිනිහට ඕනේ නැහැ. දේශපාලනයකුත් නැහැ මොකද ඡන්ද ගන්නෙත් යන්නේ නැහැ ඡන්ද දෙන්න යන්නෙත් නැහැ. දේ මේ සමාජික ඕනෙත් නැහැ මොකද අපිට ගයක් නැහැ. ලැබිච්ච තැනක හිටියා. ওই තුنين ගලවලා ජීවත් වෙන්න පුළුවන් කියලා දැනගන්න නම් සෑහෙන බාල දක්ෂෙක් වෙන්න. සෑහෙන මේ භික්ෂුවක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රවෘජාව තියෙන්න ඕනේ. ඉතින් බුදුචානන්ස අගය කරේ මේක උඹ ලද්දාකට උඹ ළඟ තියෙනවා. මෙහෙම ඉන්න පුළුවන්. ඔය එකම ගයක් කල්ලාන එකම ගෑණියක් තියාන එකම ආර්ථිකය රැගෙන ඉන්නවා කියන එක බොහොම පාටු මානසිකත්වය. යුත් මානසිකත්වයට යන්න පුළුවන් කියලා බුදුචානන්ස පෙන්වෙන්නේ නැතුව මේ. පාදිනකමට අභිය කරා නෙවෙයි. අන්න යුත්කම තියනවනම් අපිට පැහැදිලිවම හරි සංවේදීව පරිසරයට මිනිස්සුන්ට සංවේදීව ජීවත් වෙන්න පුළුවන්. අනිත් ඒ ජීවිතේ විතරයි බුදුහාමුදුරු ජීවත් වෙනවා කියලා. කාරණේ තේවා නිකන් ජීවත් වෙන්න තටමනවා. තව තව ඔහෙද ජීවත් වෙන්නේ. වර්තමානේ නැහැ. අපි තාම හීනෙක ඉන්නේ. ඒ ඉන්න තාකල් බ්‍රාහ්මණයෙක්ක නැත්නම් අවදි මනසක් ඇති කෙනෙක්ක එහෙම නැත්නම් රහතන් වහන්සේනමක් කියලා කියන්නේ. නමුත් ඒකේ අපි ළඟ ඒ සියලුම හැකියාවල් තියාගෙන අපි ඒක බුද්ධ විදින් නැත්තේ එකම එක ධර්මය නිසා කෙලෙස් නිසා. අපි දැන් රහත් වුණා කියලා හිතාගෙන කටයුතු කරන්න පටන් ගත්තොත් රහතන් කාංශය කෙනෙක් නම් විදිහට සම්පූර්ණ කරගන්න. රඟපෑමට නෙවෙයි. රහත් වීම සඳහා. එහෙම නොකරන්න හේතුව අපිම දාගත්ත බරු වර්ගයක් තියෙනවා. සිල් නෑ අපි ළඟ, සමාධිය නෑ අපි ළඟ, ප්‍රඥාව නෑ. ඒක කවුරු හරි නත්තල් පප්පරයට ඇවිල්ලා අර නත්තල් දවසේ මේස් එකට දාලා යනවා වගේ දාලා යයි කියලා බුදියාගෙන ඉන්නවා අපි දැන්. මේස කෙල්ලලා. අපිට කවදා හරි සීලය හම්බ වෙයි. සමාධිය හම් වෙයි ප්‍රඥාව මේ දැන් තියෙන්නේ ඕක තමයි කියලා පිළිගත්තොත් රාජ්‍යපටව වගේ සක්විති රජපටව වගේ ඉන්නේ. ඉතින් ඒක වළක්වන බුදුහාමුදුර කවදාකවත් අපිට කියේ නැහැ. යේසුස් වහන්සේලා අදහන කට්ටිය නම් කියන ancestral sin කියලා එකක් අපි දෙනවා මේ ආදී ආදී ආදී මොනසයා කරපු අකුසල නිසා තමයි අපි මෙතන ඉන්නේ කියලා. බුදුන් සේම දෙයක් අපිට කියලා නැහැ. නැත්නම් මනුස්සත්ව ලාභයේ භාවයේ ප්‍රතිලාභයේ දුර්ලභ වස්තුවක් බුද්ධෝත්පාද කාලේක හම්බෙච්ච එක දුර්ලභ වස්තුවක්. නමුත් ඔය කියන්නේ ආර්ථික පැත්තෙන් දේශමාන පැත්තෙන් නෙවෙයි. සද්ධර්මයේ පැත්තේ. අන්නේ වෙනස ඇති වෙන්න තමයි අපි මේ භ්‍රමචරි eh, රකින්නේ. හැබැයි ඒක මේ මුලින්ම මේ සංකල්පේ, සන්දර්භේ, මේ මේ දර්ශනේ නැති වුණොත් හරියට එක තැන කරකවනවා. ඒකේ නෑ උගත්කම කියලා වෙනසක්, ඥාන පිළිම වෙනසක් මොකක්වත් නෑ. ඒ නිසා මෙවයිද කෙලින්ම කතා කරන්නේ අර බුදු වෙච්ච ගමන්ම බුදු හිත eh, කතා කරන්නේ සම්පූර්ණ අර පිරිසිදු වාතාවරණයක ඉඳගෙන ඒක පදනම් කරගෙන ලෝකය දිහා බලලා. අනිත් අංග බුදුසසුනේ ලෝකයාගේ පැත්තෙන් බලලා කතා කරන වෙලාවට තියෙනවා. මේකෙදි එහෙම නැහැ. උදාන ගාථා වෙන්නේ අර අඩියෙමයි බොක්කෙමයි පිරිසිදු වාතෙමයි එන්නේ. ඒ නිසා උගෝ දෙනකොට මේ ගැඹුරු වැඩි කියන මේක තේරෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියනවා ධම්මපදයේ යතින් වෙනස්. ධම්මපදයේ උගන්වන්නේ කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය. මේක නෑ මේකේ සුද්ධ විපස්සනා උගන්වනවා. ඉතින් මම කැමති මේ මගේ අදහස් මේ විදිහට ඉදිරිපත් කරාට පස්සේ අනිත් අයගෙත් ඒ මේ මතිමතාන්තර හෝ සුදුසු මේ ගාතාම හෝ වෙනත් ගාථා ධර්මයකට අනුව හෝ සාකච්ඡාව ඉදිරියට යන්න. සිතමත මේ මෙල්බන් වල ඉන්නවද මොනවද ප්‍රශ්න කාර්යෝ? අන්න ප්‍රශ්න නැහැ වගේ දන්නාද මේ දන්නාද ආවට පස්සේ ආන්තම බලන්නේ. හරි හරි එනකන් ඉන්නවා ඈ. නැත්නම් ඉතුරු වෙනවා. හරි හරි එන්න එන්න. ඔසොන්නම් ඔසොන්නම් සිවායි දැන් විසබ්බේ නේ පුරක් දෙයක් කියලා. ඔසොන්නම් සමගලක් තියෙනවා. දැන් විසබ්බේ ඉන්නකේ ඇතුළේ ටෙන්ෂන් එකක් තියාගෙන ඉන්නකේ ඉතල දෙකක් නැහැ කියලා මම ටෙන්ෂන් එක පිට කරනවා නම් ඒක ගොඩක් හරි ඉතල සාහනයක් තියෙනවා. එකක්. ඊළඟ එක පෞද්ගලික ගුණක් දෙන්න අඩලම් කරලා හරි පෞල් ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමදයි ඩිවෝස් වෙනවට වැඩිද මේ ඉතියේ පොදියක් වලට කියන ජීවත් වුණොත් එහෙම ඒක අන්තිම වෙලාවේ ඩිවෝස් වෙනවා වගේ මම ඔය ඇත්තේ ඒ කියන්නේ මෙතන මේව දෙකක් මූලධර්ම දෙකක් සමාජික වෙන්න නම් ගෝසාව තියෙන්න ඕනේ. දෙන්නෙක් එක අපේක්ෂාවක් තියෙනවනම් දෙන්නෙක් ගැන අපේක්ෂාවක් තියෙනවනම් කතාව තියෙන්න ඕනේ. දෙන්නෙක් ගැන අපේක්ෂාවක් නැහැ. මම දැන් මෙතන කියන තැනට හැකියාවක් තියෙනවා. අපිට ඒක උත්සාහ කරනවා නම් අපිට සිද්ධ වෙනවා. පැහැදිලිවම කතාව කියන එක නතර කරන්න ඕනේ ඇතුළට හිත ගන්න. සමාජයේ පැවැත්ම කියලා එකක් තියෙනවා. ඒ පැවැත්මට ඇත්තට අපි හිතනවා මේ කතා බතා කරලා අපි මොනද කරනවා කියලා. නෑ මාර්යා ඒක 100% plan කරලා තියෙන. ඒකට බය වෙන දෙයක් නෑ අපි කතා නොකරත් නැකරත් පැවැත්ම යනවා. ඒකට අපි ජග් ගහන්න ඕන කමක් නැහැ. ඒක ඒක යන ගැම්මක් තියෙන බුදුරජාණන් ශ්‍රී නැවැත්මක් ගැන කතා කරන්නේ. නැවැත්මක් ගැන කතා කරනකොට දෙන්නෙක් ගැන අපේක්ෂා කරන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා තනි වෙන්න. තනි වෙලා අර්ග කරන්න 100 දවසට පැය 23ක්ම කරන්න එක පැයක් බලන්න ඉන්න කියලා. අදානෝ කර ඉන්න. අරකට විකල්පයක් වශයෙන් පටන් ගන්නකොට. එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා අර විදිහට පැය 23ක් කතා කරපෙ හිත අර පැයෙත් කොච්චර වෙලා තනියම කතා කරනවද එතකොට ඒකේ බාහනක යුද්ධව සිටින එකක්ද නැද්ද කියන නිසා තමයි බුදුහාම කියන්නේ ඒ පැයේවත් උඹට කියලා ආත්මයක් නැහැ කියලා බුදුහාම කියනවා. උඹට බෑ. දින පුළුවන් නම් කරපන්. එනිසා අපි අර 23කුත් කරන ඒකට සාක්ෂි දෙන්න හෝ ඒකට නිදස ගන්න හොයන්න යන්න නෑ ඒක අපි කෙරුවත් නැතත් කරන දේ. බුදුහාම කියනවා කළ හැක්කක් තියෙනවා මිනිසෙකුට බමනක් නිස්සද්ද වෙලා ඉන්න පුළුවන් කියලා බලන්න. ඉතින් නිස්සද්ද වෙලා ඉන්නකොට බොරු කේලම් හිස්සචන පරසවචන කියන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට විරචි චෛතසික කියලා කියනවා කතා නොකර සිටීමේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා නතර වෙනවා. නතර වුණාට පස්සේ හැම චිත්තක්ෂණයක්ම පිනා. නිවන් දකින ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගංගය සම්පූර්ණයි. කොච්චර අමාරුද කියලා තේරෙනවා අදිෂ්ඨාන පූර්වක කතා නොකර ඉන්නකොට. එතකොට තේරෙනවා මේ කතා කිරීම කියලා කියන්නේ හැකියාවක් නෙවෙයි දඬුවමක් කැඹිරිල්ලක් වදයක්. පුළුවන් නම් නොකර හිටවන් කියලා. එතකොට උපක්‍රම හොයන්න ගියාම අපිට ලෝකේ කිසිම කෙනෙකුට උත්තර දෙන්න පුළුවන් කවන්නේ. ඉන්නේ බුදුහාමුදුරන්ගේ මුනිවත විතරයි. බුදුහාමුදුරේ මුනිවතක් කියලා එකක් රකින්නවා නිස්සද්ද බණක් කියනවා. අන්න ඒකෙන් උත්තරයක් හම්බ වෙනවා. උඩ ගොඩක් කල් යනවා බබා. සාරා සංකේ කල්පලක්ෂයක් යනවා හැබැයි හැකි කියන එක පෙන්නනවා. ඒක නිසා ඔය සටන් කරන ක්‍රමය ගහලා පැනලා දඟලනෙව්වා මේ මොනවද තරු ඇඳලා ගහනවා ජූඩෝ ගහනවා බල්ටි ගහනවානේ මම කියන හිල්ලෙන්නේ නැතුව පැය දෙකක් හිටපන් අනේ එදාට තේ යෝ ජූඩෝ කාරංගේ ශ්‍රී ලංකාව එක්කෙකුට බෑ එක විනාඩියක් නිකන් එන්නේ ඉතින් අපි හම්බුනේ මෙතන තව එකක් කියන්න කතා නොකර ඉන්න පුළුවන් ඔව් නේද තමයි තමයි කතා නොකර ඉන්න පුළුවන් දැන් පොඩක් කියෝනේ සෝනා ඉතින් ඒකත් එක විදිහට බලනකොට විතක්ක ਵਿਚාර දෙකේ වැඩන්නේ. ඔව් ඒක තමයි. ඉතින් විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මේ කතාව ජීවිතයේ ප්‍රාණය හුස්මෙන් පටන් ගන්නවා වගේ. ජී ප්‍රාණ කියන කාය සංස්කාර සංස්කාර පටන් ගන්න හුස්මෙන් නම් වචනය කියන සංස්කාරය පටන් ගන්න විතක්ක ਵਿਚාර දෙකේ. විතක්ක ਵਿਚාර කියන්නේ ඉන චැට. ඔව්. ඉන චැටරේක බොහෝ සෝගාල යනවා පොතේ ඒකයි අපි පොතේ නිමග්න වෙන්නේ. ඔව්. Taman ඇතුළත රබන් බුබුලක් වගේ හදාන ඇතුළටලා ඉතින් ජොලිය තමන්ගේ මාතෘකාවෙන් පොතේ ගිලෙනවා. ඉතින් විතක්ක ਵਿਚාර නිසිනින්ද දුවනවා. ඒක තාම මැනිෆෙස්ට් වෙලා නැහැ. ඒක තාම මනස වැඩ කරනවා. ඉතින් බුදුරජාණන් කියන්නේ ඒකත් නතර කරලා හැකියි. නතර කරපු දවසේ තමයි සුව සේවාව පටන් ගන්න. එතන තමයි Tamanට මෛත්‍රිය සිද්ධ වෙන්නේ. එතකන් වෙන්නේ මේ ඊටිපන්දම දෙකොණපත් වීම. භාවනාව කරනවාද? භාවනාව දැන් සතිය. එතකොට එතන මොකද වෙන්නේ? කතාවට කර කායිකවත් සතිය පමණයි කෙරෙන්නේ. එතකොට එතන කතාවක් නෑනේ කරන. Taman tamanට තමන් කරමින් ගැන හිතනවා. මනසේ සිද්ධ වෙන්නේ. එතන එතන තියෙන සම්බන්ධය මොකක්ද කියන්නේ? එතන තියෙන සම්බන්ධය කොයි කොයි පොයින්ට් එකකටද කොයි ලින්ක් එකකටද කනෙක් කරන්න අහන්නේ දැන් සද්ද නැතුන්නේ කියන එක කතා කරන්නේ කතා නොකරන කියන්නේ විතක්ක ਵਿਚාර දෙකට සතිය ඇති සම්බන්ධතාවය ඒ විතක්ක ਵਿਚාර දෙක මෙන්න මෙතනයි තියෙන්නේ කියලා සතිය දන්නවා එච්චරයි තේරෙන්නේ විතක් ਵਿਚාර දෙක වල්මත් වෙලානේ තියෙන්නේ අපි දැන් කිසිම එජෙන්ඩා එකක් නැතුව ඔහේ කතා කරනවා පොතක් කියනකොට කතා කරන සතිය කරන්න දැන් ඌට යන්න ඇරලා බලාගෙන ඉන්නවා නිකන් සීක්‍රට් ඒජන්ට් කෙනෙක් වගේ මෙයා කොහටද යන්නේ කියලා සතිය විතක්කේ කියන අරමුණු හොයාගෙන යන ගතිය කොහෙටද යන්නේ ਵਿਚාරය කියලා කියන්නේ ඒ ගත්ත අරමුණේ කොයි එකද රස විඳින්නේ ස්වභාවික වරණේ යටතේ ඒ කියන්නේ මමයා ආ ඒ මමයට නිසිනින්ද යන්න දෙන එක තමයි සතියෙන් කරන්නේ විතක්ක ਵਿਚාර දෙකට අපි වැඩක් නැති වෙලාවට ආනාපාන දෙනවා මොනවාක්වත් නැහැ කිව්වොත් ආනාපාන කරපන් ආනාපාන කර කර ඉන්නකොට මෙයා හැඟුම් මොදා හරිනවනේ ශබ්ද දිගේ දුවනවා වේදනා දිගේ ඒ සෑම දිවිල්ලක්ම වෙන්නේ විතක්කේ කියන මේ එළවුම දිගේනේ විතක්කේ දිහා බලන ඉන්නවා මේ යන්නේ කොහටද කියලා ඒක හරියට අප්පුවාමේ අර කනප්පු වරින කතාව තියෙනවා ඔව් කනප්පු වරින කතාව අහලා තියෙනවා දැන් නේද ගුරුකමක් තියෙන බඩුවක් නැති වෙච්චාම ඒ මාතර පැත්තේ මිනිස්සු කැවිලා මේ කකුල් තුනේ කනප්පුවක් කරන්න වතුරනවා. වතුරලා අයිතිකාරයට කොන අත තියාගෙන. එතකොට කනප්පුව දඟලලා විදිහට යන්න හදනවා. කනප්පුව යන්නේ හොරායේ දෙට. කපුවත් අල්ලනවා. ওই මී එක දඟලන්නේ. මේ ඉතින් මේ ඒ කනප්පුවට යන්න ඇරියොත් හොරාටවත් කියන්න බෑ මේ මේ මට සැලසුම් කරලා ගැහුවයි කියලා. හැබැයි කපුවා කරන්නේ දෙල්ලම. කනප්පුව යන්නේ නැහැ. කපුවත් අත තියන්න ඕනේ. ඒ තුනෙන් එකක් ඒක. ඊට පස්සේ තමයි යන්නේ. අන්නේ වගේ අපි මේ කනපු ඇරිලා තමයි මේ සතිය අප විතක්කේට යොමු කරගෙන ඉන්නවා. ඔව්. ඒ කියන්නේ සතිය ඒ වෙලාවේදී විතක්කේ දිහා බලාන ඉන්නේ ක්‍රිකට් වල ලෙග් අම්පයර් චීප් අම්පයර් වගේ නෙවෙයි. ටෙලිවිෂන් කැමරායක වගේ තමයි ඉන්නේ. තර්ඩ් අම්පයර් විදියට ඉන්නේ යා. අරහන් පයිසල් දෙන්නට කොහොමඩක අපේ පැත්ත දිනුවොත් හොඳයි කියන වගේ මෙයුමනේ එක තියෙනවා. අම් පයිසල් දෙන්නම මිනිස්සු. ඌට තියෙනවා මේ පාටිය දිනුවොත් හොඳයි කියන එක ඒක අනිවාර්යයෙන්ම චිත්‍රයේ අවසාන දිගමනට බලපානවා. ටෙලිවිෂන් කැමරාවකට එහෙම නැහැ. ටෙලිවිෂන් කැමරාවක තියෙන්නේ එන දේ වාර්තා කරන එක විතරයි. ඊට පස්සේ ටෙලිවිෂන් ඒ ක්ලිප් එක අරගෙන කවුරු හරි බැලුවොත් ඒක අවුට් එකක්ද නැද්ද කියන්නේ බයස් නැතුව පක්ෂග්‍රාහී නැතුව කරතයි. අපිට ඒක තමයි නැත්තේ. අපි දැනට හැම වෙලාවෙම හැම දෙයක්ම දිහා බලන්නේ පූර්ව නිගමන සහිතව. වර්ණ කණ්ණාඩිය තුලින් බලන්නේ. සතිය අපිට තියෙන ටූල් එක එයාට කියන ඕනේ පිස්සුවක් කෙරෙන දෙන්න හිතට. කයෙන් වචනේ නෙවෙයි. කයෙන් වචනෙන් කෙර දේවල් කෙරෙන්නේ මේ හිතෙන්නේ. යන්න අරලා බලන් ඉඳී කියලා කිසිදාක අකුසලයක් වෙන්නේ නැහැ. ඉතින් අකුසල නැහැ. මොකද මේ ජම්මෙට දුවන්නේ. අකුසල් වෙන්නේ මෙහෙම ඵලයන් කියලා චේතනා පහළ වුණොත් තමයි. මානසිකාරය කෙදුනොත් තමයි. ඒ වෙනුවට අපි විකල්පයක් වශයෙන් මේකට පිටකොන්දක් දෙන්න ඕන නිසා තේමාවක් දෙන්න නිසා මානසිකාරයක් යොදවන මධ්‍යස්ථ අරමුණට ආනාපානිය වගේ. වැඩ වැඩ නැති වෙලාවට ඔබ මෙතන හිටපන්. ඔව්. හෙඩ් ඔෆිස් එක මෙතන කොහේ ගිහිලා ජොබ් එකක් කරලා හෙඩ් ඔෆිස් එකට report කරපන් කියලා දීලා හිටියට පස්සේ මෙයා නිතරම යන්න පටන් අර ගන්නවා අපේ ජම්මාන්තර ගත පුරුද්දට එක්ක සද්දකට එක්ක හිටියට එක වේදනාවකට ඒ තෝරන තේරිල්ලේ මොනවද මෙයා පික් කරන්නේ කියන්නේ අපේ අයාලේ යන හිත මොනවද අහුලන්නේ කියන එකෙන් මම කියන්නේ කවුද කියන එක අහුවෙනවා. ඔය දන්න යෝනිෂෝ මනසිකාගේ යදෝලා තමයි ඒක එක්ස්පෙල් කරා ගන්න පුළුවන් නේද? ඒව ඒව තමයි කර නොකල යුතු දේවල් කියලා මම කියන්න හදන්නේ. යෝනිෂෝ මනසිකාරයක් ඕනෙත් නෑ මමත් අයින් කරන්න ඕනද අයින් කරන්න පූර්ව නිගමනය තියෙන්න බෑ මේක හරියට දී කියලා. ඒ ඉතින් බුදුහාම කියන හරියට නිගමනය කරන්නේ කෙලෙසයි හිතෙන්නේ මේ. ඉතින් ඒක හරියට වෙන්නේ කොහොමද? ඒ නිසා හිතට කියන්නේ උඹ නිරීක්ෂකයෙක් විතරයි. මේක මේ හරි වැරදි තෝරන්නවකත් ඒක කරන්න යනකොටම අයියා වෙනවා යා. දැන් අප හැන්ඩේ ගන්න ගන්නේ අපේ පරණ සංඥාවලින්. නිසා මොනවත් නැතුව කරන්න පුළුවන්. මම දන්නවා මම මේ වාදෙට කිව්වට රමින්ද්‍ර මහත්තයා කියන එක කායික පැත්තක් තියෙනවා. මොකද හේතුව ආධුනිකයාගේ මනස ওই තරම වැදර ගන්න බෑ. නමුත් ඒක අගය කරන්න එපා. හරි වැරදි ගන්න හිතක් අගය කරන්න එපා. එයා ඒක තුලින් අපිව අඹරනවා. මොකද ඒ අවස්ථාවේදී මූල කර්මස්ථානයේ හිටියොත් මොකද? ඒත් බෑ. එතකොට තේරෙනවා මේ ජජින් මයින්ඩ් එක තියෙන්නේ කියලා කියනවා එතකොට. මේ ජජ්මන්ටල්. මේ choice එකක් මේ තියෙන්නේ. මේ තේරුමක් තියෙනවා. මේ විනිශ්චයක් තියෙනවා. විනිශ්චය තේරුම කියලා කියන්නේ අපේ මේ චේතනාවේ විකෘතියක්. අපේ මානසිකාරේ විකෘතියක්. අපිට උනේ මානසිකාරේ චේතනාව අයින් කරලා මේ නිසිනින්ද යන්න අරින්නේ. මෙහාට නටන්න ආරිනවා වේදිකාවේ. නටන්න නැරලා පැත්ත කරලා තෑන වෙන ඈතක් ඉඳගෙන ටීවී කැමරාවක වගේ බලන්නේ ස්ටඩි කරන්න යන්නත් ඒවා. ස්ටඩි කරන වචනේ විෂය. විපස්සනා කියලා කියන්නේ සයිට් එකක්. ඉන්සයිට් පස්සති කියලා කියන්නේ බලනවා. නිරීක්ෂක ශක්තිය විතරයි තමයි තියෙන තමයි චන්ද්‍ර ප්‍රකාශ කිරීම හෝ අදහස් මත ප්‍රකාශ කිරීම කියන්නේ අපි ගැලරි එකේ ඉන්නේ පාර්ලිමේන්තුව යනවා. අපිට බෑ මත ප්‍රකාශ කරන්න. අර ආමාරය වැරදි මෙයා වැඩක් නැහැ. අපි ඉන්නේ ගැලරි එක. අපිට තියෙන නිරීක්ෂණ මට්ටමක් විතරයි. එතින් අපිට එන්න ලැජ්ජයි. අපි ඒකයි අපිට වෙලා තියෙන්නේ. අපේ හිතේ ඒ තරම්ම ආර්ට්ෆුල්. අපේ හිතේ ඒ තරම්ම මේ මිස්චීෆ්. මේ එක එක සෙල්ලම් දාන්න හදනවා. මෙහෙම මෙහෙම වෙන්න දෙන්න බෑ. මම ඉන්නකොට ඕක කරන්න දෙන්න බෑ කියලා මෙයා පැනලා යුක්තිය ඉස්පස්සේ රත්. හරිද කියන ආගිමට තමයි අද. ඒ හරිද කියලා කියන එකෙන් තමයි එයා අපහැන්ඩේ ගන්න. අපහැන්ඩේ ගන්න. ඒක දිහා බලලා පුරුදු කරගත්තොත් අපිට තේරෙනවා මේ සභාව යනකොට ඒක ගැන පැනලා කතා කරන්න ඇති. ඉන්නට ඉන්න බෑ ඒක හැගෙන ඉනකොට. මේ කතා ඉවරනකම්වත් ඉන්න බෑ. පොඩ්ඩක් ඉන්නවා මට දෙකක් කතා කරන්න දෙන්න. හරිගෙන පොඩ්ඩක් ඉන්නවට විනාඩි 5ක් අම්බලද විනාඩි 5ක් කතා කරන්න දෙන්න. ඔයාගෙකට මම පණින්නේ නෑනේ. කියනවා බෑ. මම ඉන්නකොට ඒව වෙන්න දෙන්න මේ ස්වභාවය එහෙම මත ප්‍රකාශ කරන්න දෙන්න බෑ කියලා මත ප්‍රකාශ කරලා ස්වභාව විනිශ්චයක් එන්නේ නැහැ ඒක කතා කරන්න පුළුවන් ඒක තමයි ශිෂ්ට සමාජය කියන්නේ ඒක තමයි සභා සභා ගෞරවය කියලා කියන්නේ ඉතින් අපිට තියෙන අර එළවුම අපේ තියෙන මේ අර්ජ් එක එහෙම නැත්නම් අපේ තියෙන මේ ඒකට හොඳ ලස්සන වචන බුදුරජාණන්සේ පාවිච්චි කරනවා ඒක කොච්චරද කියනවනම් ඒ දේවල් දකින්නකොටම කවුදෝ නැති බලතලයක් පාවිච්චි කරලා අපේ හිත හරි වැරදි තීන්දුවක් ගන්නවා ඒ විනිශ්චය ගන්න යාට විනිශ්චයකාරම අපි දෙන්න ඕන කමක් නැහැ. හරි ගන්න ඔයා ඉන්න ජූරියක් කතා කරා ඒවා ඉන්න ෆයිනල් ඩිසිෂන් එකට සයින් කරනවා පොඩ්ඩක් ඉන්න නඩු ඇහෙන්න අරින්නකෝ. යන්න දෙන්න බෑ. අපේ හිතට ඒකයි කියන්නේ අපේ හිතට එහෙම ගන්න පුළුවන් නම් එහෙම හොඳට පුරුදු වෙච්ච හිතට ඇත්ත ඇත්ත தත්තේ පේනවා. දැන් අපි කරන්නේ දන්නේ අපි ඇත්තයි කියලා හිතන දේ පොවන්න හදමු. ඉන්න හිත හදලා දෙන වරුව කියලා. ඔය හිත ඒ කියන්නේ ගොඩ බෙරක දෝරපා. ඒවා කියන්නේ ගමෙන් කියන්නේ ගොඩ පෙරකතුලා. එයාට නිකන් ඉන්නවා. නිකන් ගොඩ පෙරකතුලා නිකන් වැඩ කරනවා. ඔය දාතෙන් බෑනේ ගොමනේ. අපි වෙනත් පන්සලේ ගිහින් මාසෙගේ මොනවත්ම රසාවන්නේ කෝට්ටයක් අතර ගිහිලා උසාවියට ඉඳගෙන ඉන්නවා. ඕනම කෙනෙක් මැරිච්ච දවසක් ඕනේ නඩු අංකයක් කොහෙන්ද දන්නේ? මේ මාසෙට ඇති වැඩකුත් නැහැ. ගමේ මිනිස්සු මැරිච්චාම ආරචලත් නෙවෙයි මිනිහගේ වැටිච්චා. මිනිහලකට යනවා කවුරු හරි ප්‍රශ්නක් ආවම ඌ ටක් ගාලා පොයින්ට් එක ඇඳලා දෙනවා. එන්න මෙතෙන් ගහනවා. ඒකට තමයි ගොඩ පෙරක දොරුව කියලා කියන්නේ. ඉතින් අපේ හිත මේ ගොඩ පෙරක දොරුවකන් අපි හිතන්නේ මට පක්ෂව කරන්න කියලා. මේ ගොඩ පෙරකම් කරන්නේ මම මේ தත්ත්වේ රකින්න, මගේ නිලේ රකින්න, මෙයා විතරයි මේ ගෑනිටවත් මගේ තේරෙන්නේ නැහැ, අම්මටවත් තේරෙන්නේ නැහැ, මෙයා තමයි මාව ආරක්ෂා කරන්න කියලා. නමුත් මිනිහා ආරක්ෂා කරන්නේ මිනිහාගේ ගඳ ගස්සවල, මිනිහාගේ රුචි අරුචිකම් ටික පුවල, මිනිහාගේ ඒගෙනාව පෞරුෂත්වයේ පොංගවල, රිංගවල. බුදුරජාණන් කියනවා ඔය ලනුව කන් නැතුව ඔය රුචි අරුචිකනුත් කෙලෙසයිතයි. ඔය පෞරුෂත්වයත් මවාගත් එකක්. ඒක නිසා ඕකත් නැතුව පොඩ්ඩක් නිකන් ඔටෝ පයිලට් එකෙන් දාලා යන්න අරුණා. යන්නම බෑ. ඒකට අපි කියන්නේ නන්නත්තර කියලා තමයි බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ කියන එකට අපි කියන්නේ නන්නත්තර කියලා. පූර්ව නිගමන තමයි සාමාන්‍ය. ජාන් කියන්නේ නන්නත්තර වෙන්න තිබා මොකුත් නැහැ වැටෙන්නේ මනුස්සත් එක්ක. නන්නත්තර නොවි අපේ අම්මා අප්පා උගන්නපු දේවල් දාන්න ගිය ගමන් ඒගොල්ලගේ ගඳ ගහ ගන්නවා මෙතන. උරුලෑ ගඳ. අපි ජම්මාන්තර ගෙන ආපු අර කෙලස් කහට. ඉතින් නන්නත්තර වෙන්න දෙන්න පුළුවන් නම් ස්කවුට් කරන්න මොකක්. ස්කවුට්ලා කියලා ජම්බරි කරන්න නන්නත්තර වීමක් නෙවෙයි. එහෙම නැත්නම් ඔය මේ කවුද මේ මට මතක නැහැ යකාගේ නම ඇමරිකාව හොයාගෙන ගිය මනුස්සයා මූදට බැස ඉච්චරයි ඌ ගියාලා නෝනේ කොලොම්බස් ගියා ඌ මූද හැප්පුණා ඇමරිකාවේ ඊජු හොයාගත්තයි කියන බම්බක් හොයාගත්තේ නෑ ඌ ගිහලා අර පෙරලේ හැප්පුණා ඉතින් අන්නතර වෙච්චින් දණේ උනේ ඉතින් කොලම්බස් වීරය කියලා කියන්නේ අනත්තරීම යම් අපේ ඓතිහාසිකත වටිනාකමක් තියෙනවා අනත්තරීම. විජේ රජුල ඇවිල්ලා මේ වෙරළේ හැප්පුණාට පස්සේ මේ අරින් එළවු විඤ්ඤා මේ අපි කියනවා මේ අපේ අපේ ලොක්කයි කියලා. ලොක්කනේ පොට්ට chance. ඒක පිළිගන්න අපි කැමති නැහැ. අපි කියන්නේ නෑ නෑ ඒක සැලසුම් සහිතව කෙරෙන්න ඕනේ. ඊට පස්සේ යනකොට විජේ රජුලෙන් අහගෙන ඵලයන් ඊගාදාස යනකොට විජේ රජුලගේ බොරුව දරකට පිළිගන්නේ. පොට්ටේට ඊමණසේ වීරය. දැන් අපි හිතන හැම වෙලාවෙම හිත නිවනට කිට්ටු කරනකොට අපිට වෙන්නේ අන්නත්තාකම කියලා. අසරණ වුණා කියලා, බය වුණා කියලා, නොදැන්න තැනකට ගියා කියලා. ඉතින් අපි ආපහු වෙලාවට දන්නේ කොඤ්ඤි කුඤ්ඤ එල්ලෙනවා. ඒ කුඤ්ඤ කියන්නේ පන්න සංඥාවට. ඔව්. සානස් නැකේ විතරනේ. කරන්නත්තරණික බලාගෙන ඉඳලා හදිස්සි නින්දට වැටුනොත් ඒක නින්දට. ඒත් අපිට තේරෙන පටන් අරගන්නේ මෙන්න මේ தත්වලදී නිින්ද හැදෙනවා. මේ தත්වලදී සැක පහල වෙනවා. මේ தත්වලදී මට ඉවසුන් නැති தත්ව වෙනවා. ඔක්කොම ධර්මනේ. මොකද නිින්ද ඉල්ලලා ගිය ගමනක් නම් ඔන්න අපි වැඩි කාලේ. නිින්ද එතන සිද්ධ වෙච්ච දෙයක්. නෑ නෑ නින්දර වැටෙනවා කියන එතන වැටලා ඉවරයි. ඊගාව දවසේ අපිට පුහුණුවක් එයි මෙන්න මේ වාතාවරණය එනකොට උද්දච්ච මේ මේ නිදිමත පහළ වෙන්න වාතාවරණය මේක තමයි. ඒක හිතලා කරපු එකක් නෙවෙයි 100ට 100ක්ම ස්වභාවික සංසිද්ධියක්. එදා ඉවරයි. එදා පිනින්දර වැටලා යට වෙනවා. නැගිටට පස්සේ හිතනවානේ මෙච්චර ඇවිල්ලා සිල් අරගෙන කුටියකුත් අරගන්න ඕනද බුදියන්න. කිදෙලා බුදියට හැකිනේ. දැන් මෙතන බුදියන එක රෞත්‍ය කියලා ඒක සාමාන්‍ය කොමන් සෙන්ස් වල තියෙන ඊට පස්සේ පහුවෙන්න අපිට මෙන්න මේ මාත්‍රමට යනකොට මෙතන නිින්ද ඇති වෙන වාතාවරණය කියලා නිින්ද පිළිබඳව බුදුන් කියූපේ කන්නේ ඉගෙන ගන්න එදාට. අපේම හිතෙන් නිින්ද කියන මේ වසල ධර්මයේ එන්නේ මෙහෙමයි පවතින මෙහෙමයි යන්නේ කියන පොඩි අවධියක් එන්න පුළුවන් මොකද නිින්ද කියන්නේ නරක දෙයක් කියලා නෙමෙයි අපි බලන්නේ නිින්ද කියන්නේ හැදෑරිය යුතු මුලැමැදාග හැදෑරිය යුතු ගැඹුරු ධර්මයක් ඒක නිසා නිින්ද එන්නම ඕනේ හිතලා ගන්න ගියොත් ඒක පාපයි මෙහි ඇවිල්ලා නිදා ගන්න යන එක පාපයි එන එක කරන්න දෙන්නේ මේ ධර්මතාවයේ ඒක අපි ඉල්ලලා ගත්ත එක නෙවෙයි අපිට තියෙන්නේ නිින්ද ඇති වේගෙන එන ධර්මය. නිින්ද අහුවෙච්චාම වෙනසෙනවා, කෙලසෙනවා කියන එක පොතේ කිව්වට වැඩිය Tamanටම වැටෙන්න ඊට පස්සේ නිින්ද ජය ගන්න නම් ඒ නිින්ද එන පැත්ත නෙවෙයි බලන්න වෙන්නේ. යන පැත්ත බලන්න. නිින්ද යන පැත්තක් කියලා එකක් වෙන එකට අවදියක් නේකට කියන්නේ ප්‍රබුද්ධ වීමනේ. අනේ එතන තමයි රහස තියෙන්නේ. නිින්දත් එක තරහ වුණොත් නිින්ද ස්වභාවය යන පැත්ත කවදාකවත් බලන්න වෙන්නේ අපිට. මන්දනේ මං කියන එක තේරෙනවද කියලා? දන්නේම නැතුව වැටෙන එකක් නෙවෙයි උභාස කියන්නේ ඒක අර ඒක සිහියෙන් හිතුවොත් ඊළඟ දවස් කීපයක් යනකොට ඒ ගැන ඊට වැඩි ඔව් එහෙම තමයි ගොරෝසු කියන්නේ නමුත් මට ඒක තාටියක් ඇනලයිස් කරලා පෙන්වන්න පුළුවන් හැම නිින්දකටම පස්සේ අවදියක් එනවානේ නිින්ද 100 75 වාරයක් වුණා අවදි 75ක් වෙලා තියෙනවා. අපේ තියෙන කඩප්පුලිකම ගැන අපි නිින්ද ගැන කතා කරන මිසකට 75 වාරයක් අපේ අවදි වීම අපිට මතක නැතිනවා. බුදුහාම කියන්නේ නිින්ද යන හැම වාරකම අවදි වෙන බව මතක තියපන්. අවදි වෙන වෙලාවේ ඇහැරගෙන හිටපන් කොහොමද අවදි වෙන්නේ කියලා. ඒක උඹ නෙවෙයි. ඒක ධර්මතාවයක්. ඒක අගය කරපු දාසි ඔබ බුදු වෙනවා. දැන් අපි අගය කරන්නේ නිින්දට වැටෙන එක. ඒ කියන්නේ වොරි කරන්නේ. ඒ තාක්කල් කෙලසෙනවා. ඒක නැතුව අවදි වීම සිද්ධ වෙන්නේ නිසා නිින්ද ගියාවයි. ඒකට ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. මොකද හැම නිින්දක්ම ඉවර වෙන්නේ අවදියකින් නම් අන්නේ අවදි වෙන මොහොතේ ප්‍රසන්න හිතකින්. ඒක කොහොමද වෙන්නේ කියලා ගත්තොත් ඒ කියන්නේ අපදී නිින්ද වැටක දානකො ප්‍රමාදයට වැටෙනවා කියන්නේ අපේ හිත සතියෙන් අප්‍රමාදී වෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඒක ඉල්ලලා කරන එක නෙවෙයිනේ. හැම අප්‍රමාදයකටම පස්සේ ප්‍රමාදයකට ප්‍රමාදයකට පස්සේ අප්‍රමාදයට එනවයි කියලා හිතන්නේ. ඒක සාධකයක් මම මේ ගන්න. එච්චාවේ මූලකට පත්තන්න එනවනේ. අපි දැන් මම තව දුරටත් කියනවා ආනාපානේ කරන්න. ආනාපානේ කරනකොට උන හිතවිල්ලකට වැටලා. නින්දටම කියන්නකෝ. වැටලා ඊට පස්සේ දැනගත්ත ගමන් අපි වය ස්ප්‍රින්ක් එකක් අතහැරිය වගේ එනවයි කියන સંદર્ભය ගත්තොත් යන අවස්ථාවක් ධර්මතාවයක් නින්දර නින්දෙන් ගැලවිලා සතියට එන අවස්ථාව ධර්මතාවයක් නෙවෙයි දෙකම අපි ප්‍රාර්ථනා කරපුවා නෙවෙයි මෙන්න මේ දෙකෙන් කවදා හෝ අපි මේ නින්දෙන් ගැලවිලා නන්නතර වෙච්ච හිතින් ඇත වෙලා අරමුණට එන පැත්ත ඉලෙක්ට්‍රික් පැත්ත දකින් දැක්කොත් වෙනකොටම දැක්කොත් බුදු වුණාම තමයි දකින්නේ ඒ නිසා ඒකට අවදි වෙන්න නම් අරක කාලකන්ණි වැඩක් තමයි හිත පිට යන්නේ. ඒක නමුත් ඒකෙන් තමයි මේ මැනික පාළ වෙන්නේ. නිසා හැම කාලකන්ණිකමක පිටිපැස්සේ වටිනා ගුණ ධර්මයක් තියෙනවා. නන්නත්තර වෙච්ච හිතක් ඒකෙම ස්වභාවයෙන් ආපහු අරමුණට එනවා. අන්න ඒක අගේ කරපු දාසේ සතිය බලවත් සතියක් වඩටපත් වෙනවා. ඒ සාරිපුත්‍ර සාන්තේ ලියලා තියෙන්නේ පමාදේ න කම්පතිටි සති බල. පමාදේ කියලා කියන්නේ දැන් තමයි දන්නවා හිත සතිය නෙමෙයි තියෙන්නේ. අප්‍රමාදේ නෙවෙයි. තමයි. කලබල වෙන්න එපා. ඕක දැනගත්තම ආපහු යනවා අන්නේක දිහා පොඩ්ඩක් බලපන්. අපව සතියට එන හැටි බලන බලපන්. ඒකට තමයි සති බලය කියන්නේ. මේ කියන්නේ මගේ වචනෙන් සතියට අසතිය අහුවෙච්ච වෙලාව. ඒක අපබ්‍රංශ ධර්මයක් නේ. නිකන් හරියට හීනෙක ඉනකොට හීනේ ඉන්න බව දන්නවයි කියලා කියන්නේ පංචාභිඥා නිකන් ලැබෙන තරම්. හීනෙක ඉන්න බව අපිට එක ප්‍රශ්න තියෙන හීනේ බව දන්නේ නැති ගමනේ. හීනෙක ඉන්න බව හීනෙන් දන්නවනම් අහසෙන් යන්න පුළුවන් හිත කියවන්න පුළුවන් ඔක්කොම පුළුවන්. අන්න වගේ මේ සෑම අසතියක්ම සතියට කොටු කරන්න පුළුවන්. මොකද සතිය ක්‍රියාකාරී ධර්මයක් නෙවෙයි බලන එක විතරයි කරන්නේ. පුරුදු කරන කුඳු ගම අසතියෙන් ඉන්නකොට ඒක පිළිබඳ ආબોධයක් ආවෝ දවසේ ඒ මනුස්සයා තමන්ගේ කළු පැත්තයි සුදු පැත්තයි දෙකම දකින්න වෙලා. දැන් අපි බලන්න හදන්නේ සුදු පැත්ත විතරනේ. ඒකෙන් චිත්‍ර ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට පිස්සු කෙලින් අරින්න හිතර. හැබැයි ප්‍රාර්ථනා කරන්න එපා ඒක අකුසලයක්. කෙලෙනවනේ පිස්සු කෙලිනවනේ. අන්න ඒ වෙලාවේ නොසලී ඉන්න පුළුවන් නම්. ඒ සිතුවිල්ල මොකක් වුණත් ඒක දිහා බලාගෙන බලා ඉන්නකොට අපව යන්නේක අපි දන්නව හම්බෙලා ලාභය. අපිට සද්දයක් ඇහෙනවා. දැන් සද්දේ කොබනිනවා. මේ මේ භාවනා මධ්‍යස්ථානාවත් මේ ලවුඩ් ස්පීකර් දාගෙන නැත්නම් ලස්සන සින්දුවක් කරන ආරුක්මනි දේවි තමයි පරණ සින්දුවක්. ඒක හිතෙන් කියනවා. ඒකට සාප කරන්නේ නැතුව. ආ දැන් මගේ හිත ට්‍රැක් එක පැනලා තියෙනවා. ඒ ට්‍රැක් එක පැනලා බව දන්නවනම් ට්‍රැක් එකේ ඉන්නව බව දන්නවට වැඩි වැඩි කියලා තේරෙනවා. නැවත ප්‍රශ්නය අහනවා ට්‍රැක් එකේ ඉන්නකොට ට්‍රැක් එකේ ඉන්න බව දැනගන්නවට වැඩිය ලොකු සෙල්ලක්කාරකමක් එපා ට්‍රැක් එක පැනලා ගිහලා දැනගෙන නොසැලී ඉන්න ඔච්චරයි ස්කවුට් කියන්නේ ඔච්චරයි සෝල්ජර් සෝල්ජර් කෙනෙක් කියන්නේ ඔච්චරයි භික්ෂුවක් කියන්නේ ඔච්චරයි රහතන් වහන්සේ කියන්නේ ඒ වෙලාව ගැන අවදි වෙන්න නම් ගියයි කියලා කලබල වෙන්න තියෙනවා මගේ තියෙන සද්දක ප්‍රශ්නයක් නෑ මං හිතලා නෙවෙයි කියන අකුසල් වෙන්නේ නෑනේ සද්දක තියෙන මම ඉන්දිය යුද්ධය ආනපානේ නෑ ඒකත් දන්නවා ශබ්ද කියන එකක් දන්නවා. කලබල වෙන්න එපා. භවෝග ඇදලා ගන්න යන්න එපා. ගන්න යෑමෙන් තමයි ස්මාර්ට් වෙන්න හදන්නේ. මේක බලන් ඉන්නවයි කියලා කියන්නේ පුදුම ලෝකෝත්තර උපේක්ෂාවක් තියෙනවා. ඒක තමන් කෙරේ අනුකම්පාවකුනේ. ඒක විශාල පැත්තක් තියෙනවා. දැන් අපි එහෙම පුරුදු කරනවා මනස. ඒක තව කෙනෙක් දැන දැන වැරද්දක් කරනවා. අපිට හිතා ගන්න පුළුවන් මම මෙච්චර සතිමත් වෙන්න හදන මගේ හිත මෙච්චර රස්තිය අදු ගන්නවා. ඌ කිසිම දෙයක් නැති මිනිහා ඌ කොහොමකට බැලලා වැඩක් තියෙනවා. ගහලා දඬුවම් කළ වැඩක් තියෙනවා. මිනිහට කියලා දෙන්න ඕන ඕක උඹ නෙවෙයි. ඕක උඹෙත් නෙවෙයි. උඹේ ආත්මයක් නෙවෙයි. ඕක අල්ලගත්තොත් තමයි සැලෙන්නේ. ඕක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නැත්තෙන් බලපන්. නමුත් ඒ මනසට ඒ වෙලාව කියලා දෙන්න බෑ. පැත්තකට කතා කරලා කියනවා මැෂිනා ඔය වැරදි වෙනවා කියන එක උඹේ මගේ දෙයක් නෙවෙයි. ඕක බාරගත්තොත් තමයි උඹ නීච තත්ත්වයටපත් වෙන්නේ. සැලෙන්නේ, කෙලෙස් රජ වෙන්නේ, මාර බලවේගයෙන්. ඕක ක්ලේම් කරන්න එපා. මම කියාගන්න එපා. මම කිව්වොත් පිටියන් හිත ආපහු ගන්න හදන්නේ අපි. ට්‍රක් එකට දාන්න හදන්නේ. දාන්න නැතුව ඉන්න අයිතිවාසිකමක් තියෙනවා. අපිට බුදුහමර අපිට ඒක පෙන්නලා දෙන්න. මොකද චේතනාවක් නෙවෙයි සතිය සද්ධාහනවා කියන්නේ. චේතනාවක් නැතුව ඉබේ වෙච්ච දේ. එහෙනම් උපර සාතිකේ දරුවන්ට ලියන්න එපා. උඹ නෙවෙයි තාත්තා. අනේ එතන අල්ලගත්ත ගමන් ඒක අහුවෙන මුගව දැනුට පරියන්කේදී. සක්මණේදීත් අහුවෙනවා. සක්මණේදී හිතවිලි පිළිබඳව ලොකු අවධියක් එන්න පටන් ගන්නවා. හිතවිලි තියෙනවා. ගණන් ගන්න නැතුව සක්මණේ යෙදුනොත් ඉන්න පුළුවන්. ගණන් ගත්ත ගමන් හිතවිලි කඩන්න යනවා. අනේක අල්ලගත්ත තේිනවා කාටවත් බෑ මාව කුප්පන්න. කටි ඇවිල්ලා කොක්ක ගහයි. කොක්ක දහන එකට ගණන් නොගන සිටීමේ අදි ෆුල් අවදියෙන් හැබැයි. ඒ කියන්නේ අපි පොලිස් නිලධාරියෙක් විදියට විදිහ නෙවෙයි වැඩ කරන්නේ CIO ඔෆිස් එකේ ඔෆිසර් කෙනෙක් විදියට. අපි සිවිල් පිටේ ඉන්නේ. හොරා වැඩේ යනකොට අපි හොරාට දැනෙන්නේ නැති වෙන විදියට හොරාගේ ෆුල් ස්ටඩි එකක් දෙනවා. හොරකම කරන අයිතිකාරයට දැනෙන්නේත් නැහැ. හොරාට දැනෙන්නෙත් නැහැ. මමත් කස්ටමර් කෙනෙක් විදියට ගිහිල්ලා මට ඉන්න පුළුවන්කම තියෙනවා අරුර කලබල කරන්නේ නැතුව. මම ඔෆිසර් කෙනෙක් කියලා පෙන්වන්න නැතුව. එකකින්ම නතර වෙන්න අරකයි. තුන් හතර සැරයක් අල්ලුවාට පස්සේ තමයි නැත්නම් අපි දන්නේ නැහැ වැරදි ගෙස් එකක්ද කියලා. ඊට පස්සේ ගිහිල්ලා පොලිසියට ටිප් එක දෙලා හවල් වලට මම පෙන්නන මිනිස්සයා ඔයාව අල්ලන්න. ඊට පස්සේ බලන්න මම සාක්ෂිකාරයක් වෙනවා විතරයි. සතිය හැම වෙලාවෙම සාක්ෂිකාරයක් මිස විනිශ්චයකාරයක් නෙවෙයි. සතියට අසීමිත විනය මේ නිරීක්ෂණ දෙන්න ඕනේ. ඒකෙදී අපේ මේ සම්බපාපසකරණ කියන එක දන්නේ නැතිකම නිසා අපේ සතිය අපි සුදු පැත්තට විතරයි යොදවලා තින්නේ. මේ තාක්කල් අපේ භාවනාව කරයි අංශ භාගයි. අපි ඒක සමානව වැරදි පැත්තට යොදවන්න ඕනේ කිසි සලීමක් නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි. අන්න එදාට භාවනාව සම්බර වෙලා බුදුන් පෙන්වන්නේ ගියේ මේ නෛර්යානිකත්වයේ වයසට යන එකක් නෙවෙයි. දේශයකට සීමා වෙච්ච එකක් නෙවෙයි. කාලයකට සීමා වෙච්ච එකක් නෙවෙයි. ආර්ට් එක දන්නවනම් මේ දැන් තියෙන එකක්. ඒක කෙනෙකුට අයිති එකක් නෙමෙයි. අපි මේ ක්‍රියාත්මක කරන්නේ මේ ආගමක් විසින් අපිට දාපු මේ හොඳ වෙන්න හදන ගතිය නිසා. හම් වෙන්නේ නරක විතරයි. හොඳ නරක දෙකට සමාකාරව සතිය යොදන්න පටන් ගත්තට පස්සේ manussකම ඉතුරු වෙනවා. හැබැයි ශිල්ප නැහැ, අභිඥා නැහැ. නිකන් මිනිස්සේ පොළවේ යන්න ආශෙන් යන නෙවෙයි. පොළවේ යන මිනිසෙක් ඉතුරු වෙනවා. අර නේද දැන් බලන්නේ මොන්නේ? නිරීක්ෂණය කරන්නේ නැත්නම් නැතුවයි දවසට. නිරීක්ෂණය කරන මනුස්සයා පච වෙනවා නිරීක්ෂණයකට විනිශ්චයකාරකම නොදෙන තාක්කල්. විනිශ්චය දීමෙන් තමයි යා කුණ්‍ය ගහ ගන්න හදන්නේ. ඒ කියන්නේ උඹට පැහෙන්න බෑ උඹට තියෙන නිරීක්ෂණයක් විතරයි. අදහස් මත ප්‍රකාශ කිරීමේ අයිතියකුත් නැහැ. විරුද්ධ වෙන්න පුළුවන්කමකුත් නැහැ. පක්ෂ වෙන උඹ නිරීක්ෂකයෙක් පමණයි. උඹ එතන නතරද? ඒකයි බෑ. අපිට මේ නිරීක්ෂණය හරියට වර්ග කරන කරන්න, ක්වොලිෆයි කරන්න දන්නේ නැහැ. අපි නිරීක්ෂකයාට විනිශ්චය දෙනවා. අර නරුව නෑ. අපි කඩුව දීලා තියෙන්නේ වඳුරට. වඳුරට තියෙන නිරීක්ෂණය කරන විතර කඩුව පාවිච්චි කරුවොත් මැස්ස නෙමෙයි කැපෙන්නේ. රජුලන්ගේ බෙල්ල යන්නේ. ඒ නිසා අපි ওই සතිය ස්මාර්ට් වෙලා ගහන්නෙම අපේ ಗುಣ පද්ධතිය. අපේ නොසැලෙන ගතිය තමයි කඩන්නේ. ඒ නිසා කීතයි ඔබ කඩුව තියාගෙන හිටපන් කඩුව ගියන්න දෙන්න එපා කාටවත්. ඒක ඔබ කඩුව පාවිච්චි කරන්න නැහැ. නැසෙක් කවයි කියලා කඩුව පාවිච්චි කරන්න අජ්ජන්නේ නැහැ කියලා. අපේ සතිය කියනවා නෑ නෑ මමයි රජු පුදිය ගත්තාම අරසකයා මට තියෙන අයිතියක් මම කඩුව පාවිච්චි කරනවා. පාවිච්චි කරපු ගමන් වදින්නේ අපි අර ගෙන ආපු ගුණ පද්ධතිය තමයි. සාමාන්‍යයෙන් පරයන්කේ පටන් ගන්න අපි ආනාපානෙ කරමු කියලා. ඔබ කියන්නේ ඒක කරගෙන යද්දී අර නොදැනුවත් යන වෙලාව ඒ කිල්ල එකපාරට ආපහු එන වෙලාව වෙන බොහොම ඒ තමයි තදබල අවධිය. අපිට ඉස්සලා පතාක මහත්ය කතා කරන්නේ සාමාන්‍ය අවධිය. සාමාන්‍ය අවධිය ඇති කරනකොට අපි එක ටාස්ක් එකක් දීලා ටාස්ක් එකට පුරුදු කරනවා. අපි ටයිප් රයිටරේ පුරුදු කරනවා රට රට රට රට රට රට රට රට රට තමයි ආච්චි ට්‍රීම් එකක් යනකම්ම රටම තමයි ගහන්නේ. ගහලා ගහලා තමයි රටා කරගන්නවා. රෑට කරගන්නවා. ඔහොම ටික ටික ටික ටික හදාන ගියාට පස්සේ එනවා මේ අවධිය කියන එක ඔය නිකන් එකම දේ කරලා මදි කියන වෙලාවකට එනවා. එසකොට කියනවා පිස්සු ගෙන්න හැටි බලන්න ඉතපන්. මේ පිස්සු ගෙන්නේ උඹ නෙවෙයි. මේ කෙලෙස් ස්වභාව මේ පැවැත්ම මේ යන්නේ. ඕකට සැලුනොත් උඹ ඕකට වග වෙයිපක් වෙනවා. කොමිට් කොමිට් වෙන්න එපා. ඔක්තිය හොඳට බලවන් අල්ලපු ගෙදරින්ගේ විදිහට වැරදි බලන බලගෙන යන්නත් එපා. සදාචාරාත්මක මනසෙක් විදිහට උඹ මේ සදාචාරාත්මක කෝදු අතර ගන්නත් එපා. මේකේ හෙළුවෙන් තියෙන විදිහ හෙළුවෙන් බලපන් හන්දන්නේ නැතුව. ඇති හැටියට බලපන්. එච්චරයි අපට බැරි. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රික උගන්වන්නේ නැහැ. හැම එකකම අගයන් ආඩම්බර පද්ධතියක් දීලා තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒක කොටුයි. අපි මෙතන ගන්නේ කිසිම අගයන් ආඩම්බරයක් නැහැ. අපි කියනවා සතියේ තියෙන ගුණයක් ඒකට choiceless awareness කියලා කියනවා. කිසිම choice එකක් නැහැ. කිසිම පූර්ව නිගමනයක් නැහැ. තීන්දුව කිරීම හැකියාවක් නැහැ. බැලීමේ හැකියාව තියෙනවා. හරියට කැමරාවක් යමක් ෆොටෝ ගන්නකොට කැමරාවට නෑ මේක සබ්බේ සබ්බේද කියන ගතිය. දැන් මේ යන්ත්‍රයට නෑ මේ ගන්න සද්ද එඩිට් කරන ගතියක්. මෙහාට තියෙන ඔක්කොම ඇබ්සෝබ් කරන ගතිය. මේක අපිට දීති. අයිතිය. බුදුහාමුදුරු මේකට කියන්නේ දිත්තේ දිත්න මත්තම් භවිෂති. දැකීම දැකීම වගේ නැත කරපන් ජග් ගන්න යන්න එපා. ඇහිම ඇහිම බව නැත කරන මැෂින් එකක් වෑ. මේ මේ රෙකෝඩින් මැෂින් එකක් වෑ. ඊට පස්සේ රෝබෝ කෙනෙක් වෑන් ස්විච් එක දාපුවාම මේ මේ ෆෑන් එක වැඩ කරනවා. ෆෑන් එක වැඩ කරන්නේ. ඒකට බෑ මේ හීටර් එක වැඩ කරන්නේ. ඒ ස්විච් එක තමයි ෆෑන් එක විතරයි. අරක දාපුවම ෆ්‍රිජ් එක විතරයි. මේක දාපුවම හීටර් එක විතරයි. ඒ ස්විච් එක දාපුවා හීටර් එක උඩට ෆෑන් එක වැඩ කරන්න ගත්තොත් ස්විච් බෝඩ් එක අයියා වෙනවා ස්පේස් ඔඩිසි එකේ 2001 ආතසි ක්ලාක් කිව්වේ ඒකයි ස්විච් බෝඩ් එක කන්ට්‍රෝල් එක අතර ගත්තා ඇස්ට්‍රොනොට් කොටුවා ඒ තරම මොලේ ගිහිලා ගිහිලා මෙයා සමහර වෙලාවට ස්විච් බෝඩ් එක තීන්දුව අතර ගන්නවා. අපි වෙලා තියෙන්නේ එතන දැන්. අර ගිහිලා ගන්නවා ස්විච් බෝඩ් එක ගන්න ගහනවා පොළවේ තෝදන ගිය මම මිනිස්සෙයි. උඹ උඹ රෝබෝ කෙනෙක් කියලා ගහලා උගන්න කන්ට්‍රෝල් එක අතට අරගෙන එනවා ස්පේස් ක්‍රාෆ්ට් එක ලෝකෙට. අපිට වෙලා තියෙන්නේ අපි මේ යන්ත්‍රයට වැඩ දීලා පුරුදු කරලා පුරුදු කරලා කියන්නේ වයිෆ්ට් කියලා වැඩ අරගෙන පුරුදු වෙච්චාම කවුද රූස්වෙල්ට් කොහෙද? ඇමරිකන් ජනාධිපති කියලා টপම টপ ක්ලාස් ජනාධිපතිලු. සෙක්‍රටරිලු ඔක්කොම කරන්නේ. සෙක්‍රටරිත් ඒ වගේලු. ඒක දවසක් අදිසි යාළුවෙක් ඇවිල්ලි වෙලා යාළුවෙක් මේ පිටරට කෙනෙක් ඇවිල්ලා what is your name කියලා හවලු. සෙක්‍රටරි අයිසේ මගේ නම මොකද? නැඩ එක මතක නෑ මේ තරම් টොප් ක්ලාස් එක්සකියුටිව් සෙක්‍රටරි කෙනෙකුට ආයිෂේ දැන් ඕනම කෙනෙක්ගෙන් තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක ගන්න ඒ හැටි ඕනම කෙනෙක්ගේ ඔර්ලෝසි වහන්ස ඩයල් එකේ තියෙන රෝමන්ද අරබික්ද කියලා අකුරු ඉලක්කන්ද තියෙන්නේ ඩොට්ද තියෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ හැබැයි වෙලාව කියනවා අපි හැම තැනම මේක පන්නලා ඉන්නේ අනුන්ගේ කියවන වයිෆ් ගේ කියවන අපේ අතේ පාටත් කියයි. ඒ තරම් මේ මේ කන්ට්‍රෝල් යුනිට් එක අපි අරගෙන තියෙන අතර. ඒ කියන්නේ අපේ පරණ මතිමතාන්තර ටික අපි මේ මධ්‍යස්ථ මතේ ඉන්නේ ඉස්සෙල්ලා යා තීන්දුව කළ ඉවරයි. මම මරන්න ඕනේ, මම රජ කරවන්න ඕනේ කියලා ඒකයි යන්නේ. බුද්ධ දේශන කියනවා මේක ඩිස්ක්ලේම් කරන්න. මේක මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා හැබැයි ඒකට ඉස්සෙල්ලා අර අවදි ඇති කරන්න මේ අවදියේ ශ්‍රේෂ්ඨ අවස්ථාවක් සතියේ බලවත් අවස්ථාවක් තමයි දේවල් වෙන්න ඇරලා නොසලී බලහින්න පුළුවන් අධිරාජ්‍යත්වයක් තියෙනවා. රජකමක් තියෙනවා බලුවෙන්න බෑ. මේ දඟලන්න බෑ කියලා. කරන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න එදාට බුදුහාමුදුරන්ගේ හිත කොහොමද? රහතන් වහන්සේ කොහොමද හිත තියෙන්නේ කොහොමද? නැත්නම් ගහක හිතක් නැතුව ඔච්චර සෙල්ලම් ටික යන්නේ කොහොමද? ගහත් බෝ කරනවා, වැවෙනවා, පණුවර්තන වීමක් තියෙනවා, ඕජාව දිහාට ඇදෙනවා. හිතක් නැහැනේ. එයා ගහකට කවදාක කවුරු චෝදනා කරනවා. බෑ. චෝදනා කරන්න බෑ. ඒක වදින්නේ නැහැ. කාගවත් චෝදනාව බාර ගන්නෑ. ක්ලේම් කරන්නේ නැහැ. අපිට කවුරු හරි චෝදනා කරනකොට අපිට වදින්නේ මොකද? මෙතන ඇතුලේ ඉන්නව බාර ගන්න. මිනෙව් බාර ගන්න කෙලස් ටික විතරයි. දැන් බුදුහාමුදුරුවෝ කියන උඹ ඇතුළේ රහතන් වහන්සේ ඉන්න කියලා අයියෝ බුදුහාමුදුරුවන්ට වැඩිලා මන් දන්න කොහෙද මගේ දස අකුසල් සිද්ධ වෙනවා පස්පව් සිද්ධ වෙනවා අපි බැඳලා ඉන්නේ අපිට එහෙම වෙන්නේ නැහැ කියලා කොහොම හරි ඒක ඩිස්ක්ලේම් කරනවා කවුරු හරි තෝතෝ මෙහෙමයි කිව්වොත් එමෙ රැයත් නිදාගෙන හෙට අවදි වෙන්නෙත් ඒකේ. කවුරු හරි අපිට තවක් අකුසලයක් වලට දාන්න ඒකත් එකමයි බ්‍රූඩින්. බුදුහමඳු පැහැදිලිවම කියලා තියෙනවා ප්‍රභාසර හිතක් හැම කෙනා ගාම තියෙනවා කියලා. ප්‍රභාසර මිදම් බික්කවේ චිත්ත අපි පුළුවන් තරම් උත්සාහ කරනව නෑ කියන්නේ. අපි අම්මලා තාත්තලා ඉඳන් පව් කරලා තියෙනවා. අපි ආවල් කුලේ, ආවල් වංශේ මම පැවිදිලා නැහැ, මම උපසම්පද වෙලා නැහැ. මම තේරවාද නෙමෙයි කරන්නේ. දෙන්න තියෙන කාරණා අරගෙන අරක ඩිස්ප්‍රූව් කරනවා. කවුරු හරි කොහෙන් යන හරි ගවන්න බැරද්දක් කිව්වොත් එම් හිටගෙන මුත්තා කෙරුවා හරි කියලා අම්මද බොල හෙට උදේ වෙනකන් කල්පනා කරනවා. ඒ තරම් කෙලස් වලට කැමතියි. අපේ හිත තෙත පාංකඩ පාංකැලක් වගේ වාතයේ තියෙන ඕනේ තෙතමනක් උරාගෙන ඉතින් අනිකවන්න මේක පුස්කක් බුදුන් කියනවා මේකේ මනුස්සකම ගනින් බුදුහාමරගේ ගෝලයකම ගනින් ඒක ලියලා මේ පව් වලට කුණ්‍ය ගහන්න එපා පව් වලට මේ උපන්සත්ක ලියන්න එපා මේ සතුට වෙන තියෙන කාරණාව බලපන් සුභ පරමහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිය වදායමානයි මෛත්‍රිය කියලා කියන්නේ මේ යමක ඇති සුභ පැත්ත විතරක් බලපන් නැත්නම් මේ ජීවිතේ මහා කටුගයක් හැම මිනිහම ඇවිල්ලා එක එකන කොනහන වැඩේ ඕන එකක් කරු එක එකට අයිතියක් තියෙනවා කතා කරන්න මම මිනිස්සේ උම මොනවා කරත් මගේ මනසකම කෙලසෙන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ මාව එපා කියන්නේ නැහැ නේ මිනිස්සු විතරයි වෙන මොකක්වත් නැහැ කියවට පස්සේ රකින්න දෙයක් නැහැ ඒ වගේම ජීවත් වෙන්න පුළුවන් ඕන කෙනෙක් කොතන හිටියත් අපිට ඕන විදිහට ඉන්න පුළුවන් ඒතකොට ඕක දිනුන චාම් බුදු වුණා තමයි සම්මත සම්මත අර දැන් ඉන්ද්‍රයම එක භාවනාවක් විදිහට ඒක ප්‍රගුණ කරන්න පැති දෙකක් බලන්න පුළුවන්. ওই නින්දට යනවා කියන කතාව භාවනා මට්ටමට ආපු කෙනෙක්ගෙන් මම අලුත් ප්‍රශ්නයක් අහනවා. එලාදී හිත ගිලි ගැනීමක් නෙවෙන්නේ. හිත ක්‍රියාකාරී නැති වෙලා ඉටි ටිකක් උණු වෙලා ඉටි ටිකක් මේ ඇකිලෙනා වගේනේ. කැටි ගැහිමක් නෙවෙන්නේ මිද්ද කියලා කියන්නේ මිදෙනවා කියන වචනේ. බටර් ටිකක් දියර වෙච්චාම පාන් වල ස්ප්‍රෙඩබිලිටි එක වැඩිනේ. මිදුනට පස්සේ ෆ්‍රිජ් එක තමයි ස්ප්‍රෙඩබල් නැහැනේ. නිසා ක්‍රියා කර්මන්නේ ශක්තිය නැති වෙනවා. මිද්ද කියන්නේ මිදෙනවා කියන අදහස. මේ මිදෙන එක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. එකක් අරමුණ ඇතුලේ මිදෙන්න පුළුවන්. එකක් අරමුණේ පිට මිදෙන්න පුළුවන්. මේක දන්නේ නැහැ සතියෙන් ගින තියෙකන. අරමුණේ ඇතුලේ මිදීමත් භාවනාවේ දියුණුවක් ප්‍රකාශ කරනවා. පිට මිදීම භාවනාවේදී පිට වෙලා තීන මිද්දට වැටෙනවා. ගුබු බඩකමට කම්මැලිකමට වැටෙනවා. ඉතින් ඒ පුද්ගලයාගෙන්ම අහගන්න ඕනේ යාම අවදීන් යන්න ඕනේ මේ මිදුනේ ඇතුළේද පිටද කියන එක. මට ප්‍රශ්නේ අහන්න විතරයි පුළුවන්. එහෙමනම් ඔය කියන ඇතුළේ මිදෙන තත්ත්වයක් කරනවා සෞඛ්‍ය සම්බන්ධනේ ඊට ඉස්සෙල්ලා එලිපත්ත පණිනවා තේරෙනවා. Taman අරමුණට බැස ගන්නවා තේරෙනවා. බැසගත්තට පස්සේ අරමුණ ඇතුළට ගියාට පස්සේ නීවරණ නැහැ, කරදරයක් නැහැ. ඉතින් බොහොම සාන්ත වෙනකොට ඒ නින්දට වැටෙනවා. නින්දක් වගේ එකට වැටෙනවා. හැබැයි ඒක කෙලෙස් නින්දක් නෙවෙයි. කෙලෙස් නින්දක් වශයෙන් හිත කියවනවා. හිත දන්නේ කෙලෙස් හිතරනේ. නමුත් මේක නික්ලේශී තත්වයක් වෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙමනම් මේ යෝගාවචරයට ඊට ඉස්සර වෙලා දැන් මෙතන අවුව පායලා තියෙනවා. දැන් මම මෙතන සීතලේ ඉන්නවා. මම මෙතන ගිහිල්ලා ගිහිල්ලා අවුව ලපේට ඇතුල් වෙනවා මට තේරෙනවනේ. ඇඟ රත් වෙනවා. එළිය වෙනවා. ඉර පේන්න පටන් අරගන ලකුණු වගේ තියෙනවා. අඳුරට ආපු ගමන් ඇඟ සීතල වෙනවා. ඇඟ ආලෝකේ නැති වෙනවා. ඉර නොපෙනියා. අන්න වගේ අරමුණට යනවා තේරෙනවා. තේරුණාට පස්සේ ආරක්ෂක තැනකට ආවට පස්සේ හිතේ ඇකිලීමක් එනවා උඟාක් වෙලාට තියෙන මිද්දේවල්. ඒක අපි උඟක් වෙලාවට කෙලෙසයිත හිත සාමාන්‍ය නින්ද කියලා කියවනවා. එයා කොච්චර කිව්වක් කියන්නේ නින්ද ගියා කියලා එක තමයි. ඉතින් යෝගාවද මාස්ටර් කතා කරලා කියන්නේ උඹ මේ වෙලාවේ අරමුණ ඇතුළේ ඉන්නේ නැද්ද කියපන් මොනව කතා කරනවද අරමුණ නැද්ද කියලා දැනගන්න තියෙනනේ නිඳ ගියයි කියලා කියන්නේ. ආ එහෙනම් ඊට ඉස්සෙල්ලා දැනගන්නේ අරමුණේ මල පැනලා අරමුණට ඇතුල් වෙන තැන. ඇතුළු වුණාට පස්සේ මේක වෙනවනම් හොඳයි. අරමුණටමයි. ගැසිලා ආය නෑ ගැසෙන එක ගැසෙනවා ෂුවර් එකට මේ ඒ නින්දේදී ගැසිලා අවදි වෙනවා. අවදිලා ආය කල්පනා වෙනවා වැටෙන්නේ අරමුණට. පිට යන වෙලාවේදී කෙලෙස් සහිත වෙනවා. දැන් මං ගිය පාර ගිය වෙලාවේදී ගිය පාරව සිංගප්පූරු ගිය වෙලාවේදී. ඉතින් මෙතන මේ මේ මේත්‍රාති හෝල් එක. මෙතන සැතපෙන බුදු පිළිම තියෙනවා. ඉතින් එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ මා තියෙනවා මමත් කොකා වගේ තමයි. භවනාව. මම කියන්නේ බුදු වෙලා නෙවෙයි බුදියලා. ඉතින් මම මේ පුටුව උඩ ගුරුනාන්සේ මට උගන්වපු ධම්මික හාමුදුරුව ආවා ඇත්තට මට ලොකු හයියකේ ඔස්ට්‍රේලියානු හාමුදුරුව ආව මාව හම්බෙයි ඒ ශාන්ති දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලිවලා ඔක්කොම නැගිට්ටා ඒ අපි නැගිටතර පස්සේ නැගිට්ටා ඊට පස්සේ කතා කරලා මට කිව්වා බොම්බක් වෙලාට භාවනා දිබුදී ඈ කිව්වා ඒ තරම මට ඕන දෙයක් කියන්න බෑ මම කිව්වා ස්වාමීන් වහන්සේ නිින්ද යනවා කියලා කියන්නේ පවක් නෙවෙයිනේ එහෙම නතර මොනවක් කිව්වේ? ගැනීම යන කියන පවක් නෙවෙයි කියලා. ඊට පස්සේ මට එන්නේ කියලා කිව්වා ඒක අර ඒ සංස්කෘතික බුද්ධ ධම්ම මණ්ඩල සොසයිටි එකේ ධර්ම සාකච්ඡාව ඔක්කොම හිටිය තාම කට්ටිය. ඊට නික භාවනා නොකරන අය භාවනා පුම්බන අය නිතරම මෙහෙම තමයි ඉන්නේ. කවදා භාවනා නැහැ එතන මිනිහෙක් ඉන්නේ. කරන්නෙක් ඉන්නවා. අරමුණට ඇතුළට ගියාට පස්සේ කරන්න නැති වෙනවා. මම නැති වෙලා ඔහේ යන ඔටෝ පයිලට් එක. යනකොට ඒ ප්‍රകൃතිය හිත ඇඟ ගන්නව ප්‍රകൃතිය. ඒකට තමයි වැක්කිරන ගතියක් වෙනවා. ඒ වැක්කිරන ගතිය කවදාකවත් භාවනා නොකරපු එකෙක් හොඳයි කියන්නේ එයා දකින්නම හිටගෙන ඉඳගෙන බුදිනවා කියන. තේරවාදී බුදු පිළිම බලන්න බුදුහාමුදුරනේ ඉද්ද ගැහුවගේ මෙහෙම කරනවා. මහායාන බුදුහාමුදුරේ ඉඳ වෙලා හිටින්නේ. මෙතන රැලි තුනක් තියෙනවා මෙතන රැලි තුනක් තියෙනවා මෙහෙම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙකේදී භාවනා කරලා භාවනා නිවන් දැකීම සඳහා කරන කටින කියනවා මෙන්න මේ වගේ දේවල් භාවනාදී සිද්ධ වෙනවයි කියලා කියන්නේ සාර්ථක ගමනක තිබිය යුතුම කියලා මම කියන්නේ වෙන්න පුළුවන් தত্ত্ব. මේකට කලබල වුණොත් අපිට කවදාකවත් මේ භාවනා ගමන ප්‍රകൃතිය යන්න හම්බ වෙන්නේ නැහැ. මොලාම ඉද්ද ගැහුවාගේ ඉන්නවයි කියලා කියන්නේ කැමරාවටනේ. ටීවී කැමරා එකක් ගන්න වෙන ෆොටෝ ගන්න කට්ටියට ආපම ඔක්කොම සුපබුද්ධ සුප්‍රබුද්ධයි බුදු නෙවෙයි. ඉන්නේ ෆුල් දඬු ගන්න දෙක ගැහුවා. ෆුල් ටෙන්ෂන් එකක් තියෙනවා. ඒක වැරද්දක් කියලා මම කියන්නේ. ඒකට කටුකුරුන්දී අපේ සාංශ කිව්වේ අපි එහෙම ඉන්නේ ඇයි? තක්මන් කරනට ඇවිදින්නේ ඇයි? අපිට මේ මේ අපි මේ කෙලෙසෙන් ගලවා ගැනීම සඳහා කරන අභ්‍යාසයක්. ඒකේ දෝෂයක් නැහැ. නමුත් අභ්‍යාසයේ අතහැරලා මම යන නැති වෙලා ඒක ඔටෝ පයිලට්ෙන් වැටෙනාට පස්සේ ස්වභාවික ඇවිදිල්ලට යනවා. ස්වභාවික ඉඳගැනිල්ලට යනවා. එතකොටත් ඔන්න වගේ වැක්කිරිලක් වෙනවා. ඒකට වෙන්න දෙන්නේ නැතුව ඊට කවදාකවත් හිත ජජ්මන්ටල් මයින්ඩ් එකෙන් අයින් වෙන්නේ නැහැ. හැමදාම ජජ්මන්ටල් හැමදාම choice එකක් තියෙනවා. ඉතින් ඒ අපිට සමාජලාට වෙනවා පරියන්කේදී අහුවෙනවා ગેප් එකක් මම යන්නේ බ්ලැන්ක් එකක් තියෙන නැගිටට පස්සේ තේරෙනවා ගැසිලා නැගිටින්නේ මොනවා වුණත් දන්නේ. අන්න ඒකෙදී හොඳට ප්‍රශ්නයක් අහන්න මේ අරමුණ ඇතුළේද කියලා බැස්සේ පිටතද කියන එක. හැබැයි ඒක ගැබ්බර ප්‍රශ්නයක්. ඒකට කෙලින් උත්තර දෙන්න බෑ. ඊට ඉස්සෙල්ලා අරමුණට මේ සමවැදීම හොඳට දැක්කොත් සමවැදුන හිත ඔය වගේ ඇතුළට යන ගතියක් එනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවට එයා සාමාන්‍ය දන්නේ නැති කෙනා Taman ඉන්ටර්ප්‍රිට් කරනකොට ඉන්ටර්ප්‍රිට් කරන්නේ අර්ථකථන දෙන්නේ මේ නින්දර කියා කියලා. නින්දර කියලා කියන්නේ මමයා නෑ. ඒ කියන්නේ తాවකාලිකව. මෙමරි එක නෑ. ස්පේස් ඇන්ඩ් ටයිම් කියන එක නැති වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන් ඒක. ඒ වෙලාවෙන් නැගිටතර පස්සේ පැයක් දෙකක් නිදාගත්තා වගේ රිලැක්සේෂන් එකක් තියෙනවා. මුළු ඇඟම හොඳට ඒ කියන්නේ කිසිම මේ මසල් තද වෙලා නැන්නේ. full tension. ඒක නිසා මේ නිින්ද පිළිබඳව කෙලෙස් සහිත නීවරණ සහිත තීන මිද්ද නිින්දද එහෙම නැත්නම් මේ මමයා නැතිවීම නිසා දේශේ සහ කාලය පිළිබඳ හැඟීම නැතිවීම නිසා ඇතිවෙච්ච මේ මේ ඉතින් නිින්ද කියන්න බෑ. මෙමරි එක බ්ලැන්ක් වීමක්ද කියන්නේ. මෙමරි බ්ලැන්ක් යනවා. මෙමරි එක බ්ලැන්ක් යන්නේ නෑ අපේ මතකයට යමක් යන්නේ රාගදේශ නිස්සෘත වුණොත් පමණයි. නැත්තම් ගන්නේ නෑනේ හිතට වැඩක් නෑනේ අරගෙන. ගන්න රාග දෝෂ රාග දෝෂ නිසිත නම් මතකෙ හිටිනවා. ඒ නිසා දේශපාලනඥයන්ට පට ගන්න නම් මතකෙ හිටිනවනේ. බුදු උදන්න ඉදාසුන්නේ වැඩේ ගන්න ආයේ ටෙලිෆෝන් නම්බර එක නම ටක් ගාලා තියෙන්න ඕනේ මීයා. දැන් අනික් මිනිසෙකුට ඉතින් මේ මිනිසා ඕනේ නම් ඒ නැත්තම් යයි ගණන් ගන්න. ඒ වගේ අර වෙලාවදී බ්ලැන්ක් යන්නේ අපිට පේන්නේ අමෙන්ට මහත්තයාගේ වචෙන් නන්නත්තරීමක් වගේ. බුදුහාමුදුරු කියන මේ නන්නත්තරීම අත්‍යවශ්‍යයි මේ කසායට. ප්‍රතිවාපයට ගන්න වෙනවා ඔක. නන්නත්තාන ගැන මම නෑ. මේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බව පේනවා. දැන් සක්කායදිට්ඨිය කඩන්න පුළුවන් බව පේනවා. මෙතන කැඩීම පේන්නේ අකරතැබ්බයක් වගේ. කාලකන්නිකමක් වශයෙන් මොකද නාස්ති වීමක් වශයෙන්. සාසනයේ මුතන දින ප්‍රශ්නයක්. දැනගතියද? දැන් අපි ආස්වාස ප්‍රාසවාස භාවනාවේ කරගෙන යනකොට ওই විදිහට බ්ලැන්ක් වේගෙන යනකොට සම්පූර්ණ බ්ලැන්ක් එකේ ඉන්නකොට සීයේ කල්පනාවේ අයියක පාට එක චේන්ජ් වෙලා වෙනතකට ගිහිල්ලා මේ මේ තම උමනාවෙන් චේන්ජ් කරගන්නවා නෙමෙයි චේන්ජ් වෙලා ශරීරයේ අසුබ භාවනා පැත්තට යනවා. තව විදිහකට කියනවා. ප්‍රශ්නේ යටිපහුව වෙන ප්‍රශ්න දෙකක් ඕකේ. එකක් තමයි 100%ක් සතියෙන් ඉන්නවා නම් එහෙම වෙන්නේ නැහැ. ඔව්. ඔයා කියන දේ 100% අවදියෙන් ඔතෙන්ට යනවා කියන එක ව්‍යාකරණානුකූල විරුද්ධයි වෙන්නේ නැති වැඩක්. වෙන්න බෑ. මෙතන ඉන්න බව දන්නවනම් ඒක ලොකු ලොකු නම්බුවක් නෙමෙයි නිවන තමයි කියලා හිතා ගන්න. తాවකාලික නිවන තමයි. ඒ නිසා ඒක දන්නේ නැතිකම ඇදී. ඒකයි මේ සාකච්ඡා කරන්නේ අපි. ඒකට අවදි වෙන්නයි ඕනේ අපි. අවදි වැඩි කරන්න ඕනේ මේකට. මේක වැරද්දක් නෙමෙයි. ඉන්නකෝ ඉතින් ගාවේ පිටියංකෝ. ඒක පුරුදු කරගත්තට පස්සේ අනිත් එක තේරුම් ගන්න මේ එකම දෙයක් ලෝකේ ස්ථිර නැහැ. ඒක තමයි බුදුහාමර පෙන්වන දැනුක අතිබිටරි මාරු වෙන්න ඕනේ. ඒ අනිතුනේ ඇයි කියලා ප්‍රශ්නයක් આવුත් ඔය නිත්‍ය සංඥා විතරම ප්‍රශ්නය අහන්නේ. මේව විනාශ වෙන එක තමයි බුදුහාරෝ කියන්නේ. ඔකට යන්න අරපන් බ්ලැන්ක් ඔබ කරන්න අයින් කරපන්. උන් නටන්න අරපන්. නටුවට පස්සේ එක තප්පර දෙකක් චිත්තක්ෂර දෙකක් එකක් තියෙනවා. වනිතරෝම විපරිණාමයට පත් වෙන. ඒ විපරිණාමයට ඇයි කියලා ප්‍රශ්නේ අහන්නේ අපි මේක නොවෙනස් වෙයි නොයිතුයි කියන පදනමේ ඉඳලානේ. නිත්‍ය සංඥා ඉඳලානේ. ඔව්. ඒතකොට ප්‍රශ්නයක් තියෙනවා තාම. ප්‍රශ්නයක් නැහැ. ඒසාවේ ප්‍රශ්නේ එන්නේ පැහැදිලි කෙලෙසකින්. ප්‍රශ්න අහන්න එපයි කියලා නෙමෙයි මම කියන්නේ. සාකච්ඡා කරන්න එපයි. අපි මෙවේ ඇදලා ගහන්නේ පුත්කලයකට නෙමෙයි. අපි මතු කරන්න හදනවා සිද්ධිය ඇරලා පතුරු ගහලා පෙන්නනවා කොහෙන්ද මේ ප්‍රශ්නේ එන්නේ. ප්‍රශ්නේ එන්නේ මූලික වර්ණ කීමක් කරනවා මම 100 100ක් අවදියේ බ්ලැන්ක් එකේ ඉන්නවා වෙන්න බෑ. එක. දෙක මේ එක ජවනිකාව දෙසට පෙන්වන්නේ මේ ලෝකේ. ජානිකා වෙනස් වීම තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ. බුදුහාමුදුරු ඒක තමයි මේ මේ අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒක තමයි විපරිණාමය කියලා කියන්නේ. ඒක තමයි පාලනයකින් තොර ගතිය කියලා කියන්නේ. ඇයි කියලා අහන්නේ අයියෝක. අපි අර සංඥා මම ආයනේට ආත්ම සංඥාට ඉස්තර සංඥාට ජග් ගහන්න නෝ යන්නේ. ඔව් ඔව් එතකොට ඒකට කොච්චර දත්ත කාගෙන බල කාගෙන ෆයිට් කරනවද අපි? ඔව් ඒක දිහා බලන්නේ. ඒක දිහා නේ ඒක ඔප්පු කරන්නේ. එහෙම වෙන්න වෙන්න බෑ මට ඕන නම් ඒක සතියින් යුද්ධ හරියටම අරමුණේ ඉන්න බෑ. එයා කොහොමද අසුබෙට යන්නේ? මේ එයා මේකට යන්නේ මොකද්ද කියලා අපි ෆයිට් කරනවා. ඒකෙන් බෙන්දෙන ඔලොමල විදියට ආත්මය වැඩ කරන්න හදනවා. ඔලොමල විදියට අවිද්‍යාව වැඩ කරනවා. ඔලොමල විදියට සංස්කරණය වෙනවා. යෝගදී බලලා ඔච්චර නහරකුම්බ ගන්න නැතුව බලාගෙන ඉන්නයි තියෙන නිකන් තිබුණාට මොකද අන්ධෙක් වගේ බලන්නේ. කන් තිබුණාට මොකද බීරෙක් වගේ බලන්නේ. හොඳට මේවා කල්පනා කරගෙන තර්ක දාන තිබුණාට මෝඩේ බුබ්බඩේක් වගේ ඔලොමලෙක් වගේ කමන්නේ ඉතින් අසුබෙට ගියා කමන්නේ ආය සතියට ගියා කමන්නේ ආය ආනාපාන ගියා කමන්නේ එතන ගියාට පස්සේ කර්මස්ථානාචාරවරය ඇතුළට එනවා පිට නෑ ඒතකොට පිට කියලා කමට හඳුන්ත කරන්න ඕනේ ඒ ප්‍රශ්නේ අහන හැටි තේරෙන පටන් ගන්නවා මේ කෙලෙස් මුලකින් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඒ කෙලෙස් මුල දකින්න පටන් අරගත්තොත් මේ හැම මිනිස්සෙක්ම මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා කියන්න දෙයක් නෑ හොඳට තේරෙනවා මේ මනුස්සයා මේ හැසිරීම කරන්නේ මොකද කියලා එහෙම නැත්නම් තව පොඩ්ඩක් ගිහලා බලන්න ඉන්නකොට කේල් ගහ ගන්නද කොනා යන්නේ කොල් ගහ ගන්නද කියලා ටක් ගාලා තේරෙනවා. ඌගේ නතර කොහෙද යන්නේ කොල් ගහ ගන්නද කොල් ගහ ගන්නද කියලා ඌ දන්නේත් නැහැ තාම ඇත්තටම. ඌත් ඒ විතර කකා කකා යනවා. පොඩ්ඩක් කියලා බලන්න ඉන්නකොට තේරෙනවා. ඉස්ලාම Taman දිහා බලන්න ඕනේ Tamanට එජෙන්ඩා එකක් නැහැ. Tamanට කියලා න්‍යාය පත්‍රයක් නැහැ. අපි නිකම්ම නිකන් රූකඩ. ඒ රූකඩේ දැනගත්තයි කියලා නිහිනකමක් වෙන්නේ නැහැ. ඒක නාස්තික දෙයක්වත් නෙවෙයි. බුදුන් කියන්නේ මේක නම් ප්‍රകൃතිය. ඒ බැල්මෙන් බලපන් මට කියලා කරන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුන්ට දීපන් මේ ජීවිතේ. ගුරුන්ට දීපන් මේ ජීවිතේ. ධර්මයට දීලා ඔය යන්න අරම අපිට බෑනේ. <clears throat> ගුරු බුදුහාමරණ දීලා අපි කියනවා නින්දට යන වෙලාවේ මට ඕන. එහෙම නැත්නම් අර වෙලාවදී විතර මට ඕන බහන්තර දෙන්න. මේක තියාගන්න හැබැයි මට ඕන වෙලාවට මට ඕන. ඒකදී දීමක් වෙන්නේ නැහැ. දානේ වෙලා නැහැනේ. ඉස්සරහට යනකොට යනකොට යනකොට තියෙන්නේ තම්බන කන්නේ තම්බන කපන් බැදගෙන කන්නේ බැදගෙන ඔන්න දීලා තියෙන්නේ. මට කෙරෙන්න ඕන දෙයක් වතක් තියෙනවා නම් මම කරන්නම් ඒකට අනුග්‍රහ කියලා කියනවා ඔය එකකින්වත් ඒක අපේ ගුරුම සාන්දේ හරිය ලස්සන කියන්නේ හේතු සම්පාණයේ වගකීම ගනින් ඵල අපේක්ෂාවකින් තොරව උඩ කරන්න පුළුවන් හරිය වතක් වශයෙන් කරපන් සිල් රකපන් දාන බාන කරපන් ප්‍රඥා බාන හැබැයි කිසිම දෙයක ඇයි මෙහෙම වෙන්නේ කියලා අහන්න යන්න එපා අහපු ගමන් ඔබ මේ ඵල අපේක්ෂාවක් තියෙනවා ඵලෙ අපේ ඒ කියන්නේම මම ඒ කියන්නේම තණ්හාමාන දිටි ඒක හේතුව ඵලයේ මට කරන්න තියෙන දේ බුදු මේ භාවනා කරනවා භාවනා කරපන්. සක්මන් කරනවා සක්මන් කරපන්. පින්න බදලා පින්න බදලා ඉච්චා. මම ඒව ටික කරනවා වත කරනවා දවසේ. ඇයි මම මෙච්චර අවුරුදු 10ක් විසක් භාවනා කරලා මට මේ සතිය ආවේ නැත්තේ? ඇයි මට සමාධිය නැති කියලා අහන්නයි කියක් නැහැ. සති සමාධි වටිනා දේවල් කියලා ඇත්තටම කට්ටක් කාගෙන ගන්නේ ආවෙච්චවන් හයියෙන් අල්ලගන්න. ඒක වැටුණා පස්සේ ඊට පස්සේ හොම්බෙම වැටෙනවා උඩරා කුඩේ ඉඳලා වැටෙනොත් ගහෙන් පතරිපැන්නෝ හයියෙන් වදිනවනේ. ඒ නිසා මෙව්වත් මේ කියන සතියත් අනිත්‍යයි. ඔය කියන සමාධියත් අනිත්‍යයි. මේ අකුසල ධර්ම වගේ විතරක් නෙවෙයි. කමක් නැහැ. ඔය ආනවනම් ආදී යනවනම් පළච්චාවයි. ඉතින් ගත්තෙත් මමනේ. ඔය හදාගත්තෙත් මමනේ. මැතුනට පස්සේ ආය හදනවා. එතකොට බුල් තමන් ළඟ විශ්වාසයක් ඇති වෙනවා මේක කැඩෙන එක කොච්චර කරනවද හදන එක මගේ වැඩේ. එතකොට හදන්න හදන්න හැමදාම මතක තියාගන්න අයන්නේ ඉන්න ඕනේ අපි. බින්දුවේ ඉන්නවල බින්දුවේ ඉන්න මනසට කවදාකවත් ටෙන්ෂන් දෙන්නේ නැහැ. මට මෙච්චර උසස් සමාධියක් තියෙන දැන් මං ඉන්නේ සංකාරූපෙක්ඛ ඥානෙ. ඉතින් මම මේ අනුබෝධන ලාමයට ඔන්න වෙන්න මේ ඉන්නේ. අනේ කැඩුනනේ කිව්වට පස්සේ අනේ අම්මේ ඉවරයි. ඔක්කොම ඉවරයි. ආයි කෑරිවත් නැහැ එවනේ මේ මම නිකම්ම නිකන් සිරිබිලිස්. මම මේ ඉස්සර වේදා පස්පවුවත් අඳුරන්නේ නැතු හිටියේ. මම දැන් අඩු ගන්න මේක දැනගෙන මට නිකන් ඔය නැති තැනක සතිය කියන්නේ මේකයි කියලා දන්නවයි කියලා අන්නේ ගෙට ගොඩ වෙන එලිපත්ත දන්නවනම් ඌව වටන්න බෑ කවදා. ඌ කවදා අඳින්නෙත් නැහැ. මට අර ඥානෙ තියෙනවා අනම්මන ඒ වගේ ඒ හැමදාම කියන්නේ මට සාමාන්‍ය ඕන තැනින් මේ ගොඩ වෙන padiye ඒක දන්නවා ඉච්චරයි ඊට පස්සේ ඊටු ටික ධර්මයට බාර දෙන්න අන්තිමට ඒක ඇත්තටම උප් වෙන පටන් ගන්නවා වව් වෙනකොට තේරෙනවා මේව නිකන් කොක්ක අමුල්ල දුන්නාට පස්සේ ඒක ඇදිලා යනවා ඒ ඒ කියන්නේ විශාල කෝච්චියට ගිහිල්ලා තියෙන කොක්ක දාගන්න එක විතරයි කම්පාර්ට්මන්ට් එකේ ඊට පස්සේ එන්ජින් එක අරගෙන යනවා ආදරණීය මිලින්දේ මක්කලාට කියන්නේ නැත්නම් භාවනා කරුවට සංඥා මොකද අනිත් සංඥාව කියන එක වැඩින්නේ නැහැනේ. ඒක තමන් වඩාගත යුතු හුඟක් වෙලාද අපි භාවනා කරනවා කිව්වට හරි ඵල ගැන කතා කරනවා මාර්ග ගැන කතා කරනවා ඔක්කොම ගැන කතා කරනවා. මොකද මේකේ අනිත්‍ය සංඥාව දන්නවා නම් අපිට කිව්වත්ක් නැහැනේ. ඒ අනිත්‍ය සංඥාව ප්‍රගුණුනේ නැත්තම් අපි අර එන ඔක්කොම නිත්‍යතාවයට නෙගන්නේ. ඒ නිත්‍යතාවය නිසා අපිට කරත්තන්නේ. ප්‍රකාශත් කරන අපේක්ෂාත් කරන නැති එච්චම් බබු යද්දෙක් ගන්න අඬනවා අයියෝ මට ඊයේ තිබුණා අද නැහැ. අද එහෙමයි. අනිත්‍ය සංඥාන ඊය නැති එක අද නැති අද තියෙන එක නැති වෙන එක තමයි ඉතින් බුදුහාමරෝ පෙන්නලා දෙන්න හදලා තියෙන්නේ. හරිනේ ඉතින් ඔක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට සැලෙන්න දෙයක් ඇත්තද? ඉතින් ඒ නිසා එන්න එන්න එන්න එන්න තමයි විමුක්තියක් ස්වාධීනත්වයක් මේ කිසිම ලෝකෙ නොවේ යුත්තක් වෙන්නේ නැහැ. ලෝකේ වෙන දෙයට හැප්පෙන නිසායි අපිට ඒක බාර ගන්න බැරි වෙන දේ හරි. මමයි වැරදි කියලා. ඒ දෙයට හැඩ ගැහෙන්න බැලුවොත් අපිට 100 100ක් හැකියාව තියෙනවා. භාජනයේ හැටියට හැඩ වෙන්න පුළුවන් ගතිය වතුරේ තියෙනවා. ඒ වතුරට අපි නිහතමානී කියනවා. එතකොට වතුර හැමදාම අඩිය තියෙන වතුර මතුපිට හැමදාම සමතලයක අපි මේ ඝණයක් වෙන්න පටන් ගත්තොත් ඝණයක් බාහිරයට වැක්කනකොට කවදාකවත් සමතලයේ හිටින්නෙත් නැහැ. අඩියට හැදෙන්නෙත් නැහැ, හැඩේ ගන්නෙත් නැහැ. ඒ නිසා හැමදාම ගැටුම්. අපි ඝන බහල වෙන්න වෙන්න වෙන්න වෙන්න කිසිම තැනකට ෆිට වෙන්න බෑ අපිට. බුදුහාමුදුරගේ මේ ගුණ කියන්නේ සුපතිට්ඨිත පාද සහිතයි. වහන්සේ කකුල තිබ්බොත් කොතනක හරියා හොල්ලන්න බෑ බුදුහාමුදුරුවෝ. මොකද පුඳු පාද තලයේම පොළොව අල්ල ගන්නවා. අපේ පාදතලේ වකයි. ඒ නිසා අපි lessනවා. බුදුන්සේ lessන නැහැ. ඒක නිකන් අර ප්‍රයිවට් බස් වල නොයින් බෝඩ් ගන්න රසකර එකක් තියෙන මේ අල්ලපුවා වීදුරු තියුම තද කර. එච්චර එකක් බුදුහාමුදුරුවෝ. දැන් මොකද කිසියම් තැනක බුදුන්සේ මේක මෙහෙම විය යුතුයි කියලා නෑ. මේකට මං හැඩ ගැහින්නේ කොහොමද කියලා බැලුවා. හැඩ ගැහුණනේ අය මොකාටවත් හොල්ලන්න බෑ. අපිට එවනේ මම යනකොට මට මේ විල්ලුද දාපු මේ කාපට් එකක් ඕන. මට නැත්තම් මේ DSI සපත්තු දෙකක් ඕන. ඉතින් নানা ආකාර දේවල් අපි ඉල්ලනවා. කවදාවත් ෆිට වෙන්නේ අපිට මේ ෆිට එක තියෙනවා අපිට තියෙන වතුර වගේ ද්‍රව වෙන්නත් එපා ඝන වෙන්නත් එපා වායු වෙන්නත් එපා ද්‍රව වෙන්න ද්‍රව වුණාට පස්සේ මේ ඕනම සොසයිටි එකට ගිය බලන්න මට මේකට ෆිට වෙන්න පුළුවන්ද කියලා 100ක් හැකියාවතනක සඳහා කිසිම ට්‍රේනින් එකක් ඕනේ නැහැ ඒක ඒක නිකන් බොරු මුසාවක් ඕන කරන්නේ නිහතමානිකම විතරයි ෆිට වුණාට පස්සේ ඌ එතන මුල් බයි අපිට වෙලා තියෙන්නේ අපි නෑ මම යන කන්ඩිෂන් එක මට ඒ යා කන්ඩිෂන් කරන්න ඕන අර කොහොනේ මේ කොහොනේ කන්ඩිෂන් ඉල්ලුවාට පස්සේ අපි බලන එකද ෆිට නොවන පැත්ත. ඉතින් එතකොට අපි එකෙන් එළවල විසිකොඩ දානවා. යෝගාවචරයයි කියලා කියන්නේ බාලදක්ෂයයි කියලා කියන්නේ ඉම්ප්‍රොවයිසේෂන්. ඉම්ප්‍රොම්ප්ටු. අහුවෙච්ච දේ ලීකලක් හමුණා හැන්දක් හදන්න දානවා. වැලක් හම්බුණා නම් පටියට ගන්න හැටි දානවා. කෝටුවක් හම්බුණා නම් ඒක පෝල් එකට හරි මේ කූඩාරම ගන්න හැටි එයා දානවා. එයාට මේ තියෙන දේ වැඩ ගන්න. වැද්දා ඒකයි කෙරුවේ. ඒක නිසා ඌ බොහොම ජයට ජීවත් වෙනවා. දැන් එහෙම නෙවෙයි. ඔය ඉන්න ඔය ඔය මේ টොප් ක්ලාස් ડોක්ටර් කෙනෙක් හරි ඩෙන්ටිස් කෙනෙක් හරි ওই ශාලාවෙන් එළියට ගන්න බලනකොට ඌට බ්‍රෂ් එක අල්ලන්න හැටි තේරෙන්නේ නැහැ. අර ඔක්කොම විභූෂණ භාගනට කූඩි දාගත්තට පස්සේ නම් මොකාද වගේ ඉන්නවා. අඟුරු කැලක් දාලා දතින් මදින්න කියන්න බලන්න ඔය ඩෙන්ටිස් කෙනෙකුට. බොම්බු කොටු කියන එක දැකලත් නැහැ. මූණ මල් පොතු කියන එක දන්නෙත් නැහැ. අර ගැජට් ටික දැම්මට පස්සේ එයා අපි නිකන් සොක්කෝ වගේ අරගෙන කට අරගෙන උඩ බලාගෙන ඉතින් අපි නිකන් අසරණ වෙනවා. බුදුහාමුදුරු ඔච්චර ඔය ගැඹුරු ධර්මයක් විස්තර කරන මෙහෙම කෙරුවා මිසක් චෝක් කැල්ලක් ගත්තා. බ්ලැක් බෝඩ් එක පාවිච්චි කරාද? ඕහෙඩ් ප්‍රොජෙක්ටර්ස් තිබුණාද? මොනවත්ක්ම නැහැ. නෑ කියන්නේ ඇත්ත. අපුරීමේ තමයි මේ මේ තමයි ව්‍යාකරණ මුද්‍රාව. ව්‍යාකරණ මුද්‍ර ගැඹුරු ධර්ම විස්තර කෙරුවේ ඔච්චරයි. මේ පස් ටිකක් අරගත්තා නිය පිටට කියලා දුන්නා. දැන් ඔය එක්කිනුට පුළුවන් මම ඔඩිටෝරියම් එකකට නැතුව සවුන්ඩ් ප්‍රූෆ් හෝල් එකකට නැතුව බණ කියන්න පුළුවන්ද කියලා? බණ නෙමෙයි මේවා කියන්නේ. ඒක තියෙනවා පිනට හම්බ වෙන වෙනම කතා නමුත් ඒකේ ස්වාධීන වෙන්න බෑ නම් අපි එකට 16යි අපි එක බලගෙන විද්‍යාව කෙරුවේ අපි තියෙන හැම හැකියාවක්ම කාබාසිනිය කරා. අපි පොළවෙන් ඈත් කරා. ස්වභාවයෙන් ඈත් කරා. ඈත් කළේ වල උඹ අර මිනිහට ටැක්ස් ගෙවපන් මේ වැඩේ කරම කට අරගෙන හිටපන් උඹේ වැඩේ වෙයි. සල්ලි එක්ක දෙවිසම නැහැ. ඒ වුණේ අපි දැනගන්න ඕනේ මොකා නැතත් මේකේ ජීවත් වීම පැවැත්ම මේකේ තියෙනවා. කර්මා කරලා තියෙන තත්තර ෆිට වෙන්න බලන්න. එතකොට අපි සිංහ පැටව වගේ. එතකොට අපි බාලදක්ෂි වගේ, භික්ෂුන් වහන්සේලා වගේ. හරියන්න පුළුවන්. බැරි වුණාද කියලා බැලුවොත් නෑ එහෙම දෙයක් නෑ. එහෙනම් මම කියන්නේ චෝදනා එපා. කිසිම දෙයකට චෝදනා කරන්න යන්න එපා. එතනින් ගියාම ප්‍රතිසංශෝධන ඉදපත් කරන්න යන්නත් එපා. බලන්න මට මේකට ෆිට වෙන්න පුළුවන් හැටි. එක තප්පරයක් යනකොට දැනකට කියන්නේ නියුරොබික්ස් කියලා. නියුරොබික්ස් කියලා කියන්නේ මේ මෙතන ඇති මම ඔන්නයි පොත් ටිකක් අච්චු ගැසෙව පොත් 10ක් විතර මොලි ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒකෙදි කියන මේ මිනිස්සයා ගෙදරට ගිහිල්ලා අපි ගිය ගමන් ලයිට් එක දාගත්තා යතුරු ගත්තා ඇරියනේ ලයිට් එක දාන්න නැතුව අන්ධකාරය ගිහිල්ලා යතුරු ඇරගෙන පුළුවන් නම් හිලට දාලා කරකවන්න පුළුවන් ද බලන්න කියලා වරින් වර. වෙනස සක්මන් වල පිටිපස්සෙන් පිටිපස්සෙන් සක්මන් කරන්නේ. මේක කරලා බලනකොට හිත අලුත් වෙනවා අලුත් උපක්‍රම හොයනවා අලුත් ක්‍රමවේද හොයනවා එතකොට පණ එනවා අර පුරුදුම රට් එකේ ගියාට පස්සේ ඒක ඉතින් වයසට යනවා ඒ නිසා කියනවා අවුරුදු 40 පැන්නට පස්සේ අපි අපේ රට් එක හදාගෙන ඉවරයි අපිට උදේට ආප්ප තුනයි ලුණු බිරිස් ටිකයි ඔක ඕනේ ඉවරනට පස්සේ කෝපිය කොන මේ જાතිය දවල් වෙනකොට මේක ඉතින් ඒ ටික හරියට අර වදකාකාරයට ගෙනල්ලා දෙන්නා වගේ හරියට ගෙනල්ලා දෙනවා හරි ජොල්ලියේ ඉන්නවා අපි අපිට කවදාකවත් දන්නේ නැහැ වෙනකන් දෙයක් උලාගෙන කන්න උණු නිසා අපේ අපේ වදකාගාරේ 40 වෙනකොට හදාගන්න ඊට පස්සේ ඒක අයිතිවාසිකමක් කරන ඒක හෙල්ලෙන්න බෑ. නැත් අවුරුදු 80ක් ජීවත් වෙච්ච බුදුහාමුදුරුවෝ දෙපඩ සිගුර බිම දාගත්තා. ඇත්තේරියා කැලේකට ලැහිලා ජොල්ලිය බුදිය. උන්වන්ට ගැනම මම තොඳර බුදින කට්ටිය අතර එක්කෙනෙක් කියලා කියන. ඒ වගුනේ කහනකොට මම තොඳර බුදින කට්ටිය අතර එක්කෙනෙක් කිසිම සැපක් இல்லන්නේ. රජ සැපක් තිබුණේ. අපිට අපි හරියට රට් එක හදාන ඉවරයි. 40 පෙන්නට පස්සේ කියනවා අපි අයිතිවාසිකමක් කරලා තියෙන මොකද අපි එකම බ්ලින්කර්ස් දාගෙන එච්චරමයි බලන්නේ වෙන දේවල් බලන්න කැමති පොඩි උන් අපි දිහා බලලා කොච්චර hina වෙනවද කියලා බලන්න. පුංචි මේ උන් ඕනම ජීවිතයකට සූදානම්නේ. ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, කුලීකාරයෙක් වෙන්න. අපිට බෑනේ දැන්. අපි තියෙන දේ අතරින්ද බෑ අපිට. මේවා තමයි කොකු. මේ තමයි සංයෝජන ධර්ම. ආපෞදරයක් අපි එන්න ඕනේ. මුල්ලක ඉඳලා හදාගෙන හදාගෙන යන්නේ. මේ මේ අද කතා වැඩි මෙල්බන් කද්දී මොකද කියන්නේ? නකුත් අමුතු දෙයක් නෑ ගන්න. කියන්න දෙයක් නෑ ඌ ආගෙන ඉන්නකොට. රට ඇරලා ගිහිල්ලා ආම්බු කරලා ගිහිල්ලා කණ්ඩ රැපවිඳින්න ගියා දැන් ගිහිල්ලා හොම්බේ. <laughs> ඒකට තිබිලා ඇති සල්ලා. එච්චරයි වරෙල්ලා වරෙල්ලා දැන් අපි මේ හදලා තියෙන්නේ මේ කොක්ක හදලා තියෙන්නේ ගෙන්නනවා කුයිනි මේ මේ කුමාරවරු ගෙන්නනවා වගේ බන්ධන කරලා ගෙන්නනවා ලංකාවට ආයෙද ඔව් කුටි ටිකක් වැඩි පුර අරන් වෙයි කරන්නේ නෑ නෑ හිටවනවා හිටවනවා තනි කකුලෙන් කුටි හදලා දෙන්න බුදියන්ට එයා කන්ඩිෂන් කරලා දෙන්නේ නෑ ඔය ඉන්නකම් ගහකට නම් කමන්නේ ඒකට ඒ නිසා අපිට කරදරයක් නෑ අපිට තියෙන්නේ වරෙන් කියන එක විතරයි. ආසන්න විදහාක් තියෙන ලොකුවා. ඒ කියන්නේ පැත්තට යාමු කියන්නේ. දෙමෙන්න නැතු ඉන්න. ඉතින් එහෙනම් අපි වෙන ප්‍රශ්න නැත්තම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් නැත කරන්න. අපි අද යනවා මේ මම යනවා අද මේ යටියන්තොට. ආ එහෙමත් තමයි. විදුරුවන් එන්නම් කිව්වා තාචොට්ට කියන්න. අද බල්ලා හෙට ධම්රිවි අනිදා එනවා. අනිදා එහි ගමන පිටත් වෙනවා. එහෙමයි එහෙනම් සන්නත ඔබ සමන් අපි හැම වෙලම ආවම හොඳයි හොඳයි එතකොට මේ බයිනාර දඬුවම් කරයිනේ නෑ නෑ දැන් අපේ ඉස්සරහට තියෙනවා බලන්න අපේ දිනපත් විදිහට ගන්න ස්වාමීන් වහන්සේ ආවම ඇති එච්චරයි එහෙනම් අපි මෙතනින් අපි සමුගන්නවා තෙරුවන් සරණයි සුවපත් වේවා සුවපත්